සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධි තීති ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ නිස්සරණමනේ මේ ප්‍රාස්පතික දවසේ මේ පැය ධර්ම දේශනාවක් සඳහා විශේෂම විපස්සනා ධර්ම දේශනාවක් සඳහා වෙන් කරගත්තා. මේක අපි චාරිත්‍රාක් වශයෙන් දිගට පවත්වාගෙන යනවා. අදත් අපිට ඒ අවස්ථාවයි ලැබිලා තියෙන්නේ. ඉතින් මේ තාක්කල් අපි කරේ ඒ ලැබිච්ච අවස්ථාවේදී මේ ධර්ම දේශනාවල් දේශනාවලියක් විදියට සර්වඥන් වහන්සේ විසින් දේශිත අවස්ථානුකූල සූත්‍රයක් ඉදිරිපත් කරගෙන ඒ සූත්‍රේ පදනම් කරගත්ත දේශනාවලියක් දේශනා මාලාවක් තමයි අපි පවත්න්නේ එක වගේ පිටසක් නැවත නැවත රැස් වෙන නිසා. ඉතින් මේ දවස්වල අපි ඉස්සරහින් තියාගත්තේ සර්වඥ භාසිත චුල්ලපේ මේ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිමනිකායේ සතහන් වෙලා තියෙන සඳහන් වෙලා තියෙන චුල්ලවේදාල සූත්‍රය. මේ චුල්ලවේදාල සූත්‍රයේදී මේ විසාක උපාසකතුමා අනාගාමී උත්මෙක් වශයෙන් අසර ප්‍රශ්න වලට පුරාණ දූතිකාව වෙන ධම්මදින්නත්තර නිවාංශේ රහත්තර නිවාංශේ දෙන පුත්‍ර අනුයි මේ සූත්‍රය පෙළගහිලා තියෙනවා. මේක ඒ නිසා ශ්‍රාවක භාෂිතාවක් වශයෙන් උයි සටහන් වෙන්නේ. කෙසේ නමුත් සූත්‍රය අවසාන වෙන්නේ ඉස්සලා ඒ විචාකෝපාසකතුමා ඒ කතා සංවාපේ සාරය ਸਰවචනසී ඉදිරිපත් කරලා පස්සේ ਸਰවචනසී කාණමත කරන නිසා සාමාන්‍ය සූත්‍රයක් වශයෙන් සැලකෙනවා. ඒකෙදී ක්‍රමයෙන් චතුරාර්ය සත්‍යය දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, මාර්ග සත්‍ය, නිරෝධ සත්‍ය සහ මාර්ග සත්‍ය කියන දේවල් පිළිවෙලින් ගෙවක් කරගෙන මාර්ග සත්‍යයට පැමුණාට පස්සේ ඒකේ පිරිසිදු භාවය ලබා ගැනීම සඳහා විසාක උපාසකතුමා අහනවා කතම පණන්නේ ආර්ය අට්ටංග ආර්ය අට්ටංග මාර්ගෝ ආර්යවනි මේ ආර්ය අෂ්ටාංග මාර්ගේ මොකක්ද කියලා. එතකොට ඒ කියන ලද්දා වූද කියන ලද්දා වූම සම්මාදිට්ඨි මුල් කරගත්ත මේ අංග 8කින් යුක්ත මාර්ගය තමයි මේ ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා. එතනදී සර්වඥ දේශනාවම ධම්මදිනතරණින් වාසේ ඉතිපත් කරනවා. ඉතින් අපි ඒ අනුව ශක්ති ප්‍රමාණින් මෙයයි සම්මාදිට්ඨිය මෙයයි සම්මා සංකප්පය වශයෙන් ඒවන් කරමින් අපි පසුගිය වාරේ ඊට ප්‍රස්තාව ගත්තේ සම්මා වායාම කියන මාතෘකාවටයි. ඉතින් සම්මා වායාමය මෙතෙන්ට එනකොට ආර්ය අෂ්ටාංග මාර්ගයට එනකොට ඇත්තටම කියලා පැමිණලා තියෙන්නේ. මුදුන්පත් වෙලා තියෙන්නේ අවසාන කෘත්‍ය කරමිනුයි තියෙන්නේ. නමුත් බෞද්ධ භාවයේ සඳහා දැනගන්න වටිනා දෙයක් තමයි මේ මට්ටමට එනකොට වෙනස් විදිහකට කියනවා නම් සම්මාදි වායාමය මෝරලා කියලා පැමිණෙනකොට මුදුන්පත් වෙනකොට ආධුනික යෝගාවචරයට Taman තුලම වැඩෙන්නා වූ මං අත්දකින්නා වූ මේ වායාමයේ වෑයමේ වීර්යයේ සෑහෙන විපරිණාමයක් පෙරලියක් රූපාන්තරණයක් දක්වන්න පුළුවන් වෙනවා. ඒක නිසා ආධුනිකයා නැත්නම් ආධිකම්මික යෝගාවචරයා නවක යෝගාවචරයා වීර්ය සම්බන්ධයෙන් අහලා තියෙන දේවල් කරලා පුරුදු කරගත්ත දේවල් වීර්ය නැති වෙච්චාම වීර්ය වඩා ගන්නට ආධුනික කාලේ කරපු දේවලුත් මේ කියන ආර්ය අෂ්ටාංග මාර්ගයේ මට්ටමට දිනුනාට පස්සේ මේ පිළිබඳව අහන්න තියෙන කරන්න තියෙන ප්‍රතිඵල ලබා ගැනීමදී ප්‍රතිපදී යුතු දේවල් අතර විශාල වෙනසක් තියෙනවා. මේ නිසාම මේ වීර්ය පිළිබඳව විවිධත්ව විවිධාකාරවලින් අර්ථකථන දීලා තියෙනවා. ඒකට හේතුව මේ වීර්ය කියන චෛතසිකය භාවනා කරනකොට විශේෂයෙන්ම විපස්සනා කරනකොට ඒ තුල වීර්ය චෛතසිකය තුල නියෝජනය වෙන නිරූපණය වෙන මේ විපරිණාමය කියන එක තේරුම් ගත්තේ නැති නිසායි වීර්යයට එකම විදිය ඇඳුම් කටලයක් අඳලා ඒක රාම් කළා තියාගෙන උත්සාහ කරනවා. ඒකේම කරන්න බෑ. ඒක දවසින් දවසේ භාවනා ඥාන වැඩෙන්න වැඩෙන්න ප්‍රතිගින් දිකට භාවනා කරගෙන යන්න යන්න විපති විවිධ විපරිණාම වලට ලක් වෙනවා. වෙනස්කම් වලට ලක් වෙනවා. පරිණාමයටපත් වෙනවා. ඒ නිසා හරි අමාරුයි අංග සම්පූර්ණයෙන්ම වීර්යයේ කතාව පමණක් එළියට දක්වන්න මොකද ඒ තරම් පුද්ගලයන් පුද්ගලයාට තැනින් තැනට වෙනස් වෙනවා ඒක නිසා කොයි කෙනෙක් කතා කරත් ඒක තව කෙනෙකුට වරදින්නත් ඉඩ තියෙනවා නමුත් මේ ධර්ම දේශනාවේ බලාපොරොත්තු වෙන්නේ එහෙම දන්නා දැනුම අවු කරන්න නෙවෙයි ඒකට අදාළ වෙන විශේෂීත්‍ය ගැන පොඩි දැනුමක් ඇති කරගෙන මේ වීර්ය නැති වෙලායි කියලා හිතමනාප කරන පැත්තක දාන වෙනුවට වීර්ය පවා පරිණාමයට පත් වෙන නිසා අපි ඒ සඳහා ක්‍රම සාවිධ්‍ය හොයාගෙන නැවතත් වීර්ය වඩ아가ගෙන යන්න පුළුවන් ගමනක් මේකේ තියෙන බවට විශ්වාසය ඇති කර ගන්නයි. ඒ නිසාම සර්වඥන් වහන්සේ වීර්ය ගැන කතා කරනකොට අවස්ථා තුනකින් කතා කරලා තියෙනවා. ආරම්භ ධාතු, නිකම ධාතු, පරක්‍රම ධාතු වශයෙන් ආරම්භක ධාතු කොටස තමයි නවක යෝගාවචරය, ආධිකම්මික යෝගාවචරය එහෙම නැත්නම් ආරම්භක යෝගාවචරය වඩන එහෙම නැත්නම් කෞරව සම්ප්‍රයුක්තව වීර්ය හඳුනා ගන්න ඉදිරියෙන් තියා ගන්න දෙයි. මේක හරියට වාහනයක් ස්ටාර්ට් කරලා වාහනේ හොල්ලන්න දෙන්න පදින්න ඉස්සරහට තල්ලු වෙන්න ඉස්සලා විශාල ශක්ති ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා එන්ජින් එක ස්ටාර්ට් කරගන්න ඊට පස්සේ පළවෙනි ගියරයකට දාපුවාම අර යකඩ කඳ තැම්පත් තිබුණ යකඩ කඳ ඉස්සරහට තල්ලු වෙන්න ගැම්ම ගන්න විශාල ශක්තියක් අවශ්‍ය වෙනවා මේක ඉතාමත් මාඩුයි ඒ වෙලාවේ තමයි මේ වාහනේ පදවන්න පුළුවන් මනුස්සයාට ලයිසන් එකක් දෙනකොට උඩට බලන්නේ මේ වාහනේ නතර කරගන්න නැතුව එන්ජින් එක නතර කරගන්න නැතුව පළවෙනි ගියරයකට දාගන්න පුළුවන්ද කියලා. ඒ තරමට මේක හරි වැදගත්. ඒ වගේ තමයි ආරම්භක ධාතුව කොයි වෙලාවක හෝ වීර්ය පටන් ගන්න කෙනෙකුට හෝ අදුනිකව එහෙම නැතුව කැඩිලා ලෙඩ වෙලා වෙන කලබලයකින් පස්සේ පටන් ගන්න කෙනාට ඉස්සල්ලාම ආයේ වාහනේ පාට දා ගන්න හරියට එනකන් වීර්ය ආරම්භ කර ගන්නකන් ඈහෙන දුෂ්කරතා තියෙනවා. ඉතින් ඒකේ දන්න කෙනා ආරම්භක ධාතුවේ තියෙන බරධාරකම දන්න කෙනා ආරම්භන ලද බැර විමනත භාග්‍යනේ යෑමට තමන්ගේම වීකයට ගරු කරනවා. මෝඩයා අසත්පුරුෂයා අච්චර මහන්සියෙන් හොයාගත්තාම උපයාගත්ත වීර්ය ආය විපතින. ආය නතර කරගන්න. නතර කළා ආය උත්සාහ කරනවා. ඒක මේ නැවත උත්සාහ දියුණු කරන. දියුණු කරන පටන් ගන්නකොට ආය සෑහෙන වියදමක් කරලා ඒක යන්තමට නැగిලා යනකොට ආය නතර කරනවා. මේක සාමාන්‍යයෙන් අපි කියන මේ හොදෝ තමයි දැමිල තමයි මේකෙදි සිද්ධ වෙන්නේ. ඉතින් ඒක නිසා <clears throat> බෞද්ධ භාවයත් උදව් කරනවා කෙනෙකුට මෙච්චර අමාරුවෙන් තනවා වඩාගත්ත වීතිය ආය උලම් බරින්ද උලම් බහින්ද ඇරියෝ ආය සීතල වෙන්න ඇරියෝ දිගින් දිගටම දිගින් දිගටම තද බල වෙහෙස කර තත්ත්වයකටපත් වෙලා ශාසනය පිළිබඳවත් ධර්මයේ පිළිබඳවත් සුවාමෝ පිළිබඳවත් වැරදි අදහස් ඇති කරගන්න ඉඩ තියෙනවා නිසා ධර්ම ගෞරවයක් ඇති වෙනවා. මේ ආරම්භක ධාතුර ගොඩාක් වැයවීම කෙරෙනවා. එහෙම ඇති කරගත්ත වෙර නැවත බිම නොතබන නික්කම ධාතුව. එහෙම නැත්නම් ආරම්භ ධාතුවට කියනවා ආරද්ධ විරිය කියලා. ඊගාවට මේ නික්කම ධාතුවට තාවචනය පාවිච්චි කරනවා ආරද්ධ විරිය, පක්කහිත විරිය කියලා. පක්කහිත විරිය කියන අතට අල්ලගත්ත දේ ඉලීලා දෙන්න දෙන්න එපා. කාට ගත්ත බර ආය බිම දාන්න එපා. මොකට ගමත් ආය උස්ස ගන්න අමාරුයි. ඉතින් මේක සඳහා අපේ සම්ප්‍රදාන කුලක් වාවේ පෙන්නලා දීලා තියෙන්නේ ගිනි උපදවන්න ලීදණු දෙකක් එකට ගාලා ඉස්සර තිබුණ එකම ක්‍රමය. උත්තරාණි අදරාණි කියලා අරණි කියන පදේ පාවිච්චි කරලා ලීයට උත්තරාරණි කියලා කියන්නේ අතේ උඩට ගන්න කැල අතරාරණිය කියලා කියන්නේ යට තියෙන කැලේ එක පුංචි ඔරුවක් වගේ එකක්. උඩ තියෙන එක මේ වටාස්ති පිට වගේ එකක්. ඒ ඔරුව කපලේ පාගගෙන ඒ කියන තියෙන පුංචි ධාරේ දිගේ නැත්තම් ඔරුවේ හාරලා තියෙන එක දිගේ අර මේ වටාස්ති පිට වගේ තියෙන එක අයියෙන් අතකින් අල්ලන්නේ හට හට යහට මෙන් තල්ලු කරනකොට අර සාමාන්‍ය පුස්තකයේ තිබුණ ලී දෙක ගැටීමේ රත් වෙන පටන් ගන්නවා. ඒක රත් වෙලා රත් වෙලා රත් වෙලා කරගෙන යනකොට මේ දෙක දුර්දාන මට්ටමට එනකොට ඒකේ කෙලවරේ පොඩි ඒ ඒ ඔරුවේම පුංචි ඔරුවක් ඔරුව ඇනේට කපාගත්ත දී කැලක් හරියට නියම් ගන්න ගලක් වගේ ලී එකක් එක. ඒ කෙලවරේ ගිතෙල් ටිකකුයි ගිතෙල් වල පොඟගත්ත පුළුන් කැලක් තියෙනවා. අර රත් වෙච්ච ලීමිට ඒකේ තිබ්බට පස්සේ පුළුන් කැලේ ගිනි කුළු ගාලනවා. ඉතින් ඊට පස්සේ ඒක පිඹල පිඹල දියුණු කරගෙන ගින්දර හදාගත්තට පස්සේ මේ මිනිස්සු ගින්දර මුළු අවුරුද්ද පුරාම නිමා ගන්න තු තියාගෙන තමයි ප්‍රතිපත්ති වල කරන වැඩි. අන්න ඒ වැඩ වෙලෙදී යන්තමට ලිය රක් කරගත්තට පස්සේ අත් දෙක ලේ පුරන ගන්න. ඉතින් මේ මිනිස්සු අත් දෙකටම ලේ පුරවයි කියලා බිම තිබ්බොත් ලිය බිම තිබ්බොත් ආයතරයක් ගන්න පටන් අර ගන්නකොට ආයෙ මුළු කෙටල ගන්නවා. ඒක නිකන් පරක්කම ධාතුවේදී නෑ නික්කම ධාතුවේදී මොනද පග්ගහිත වේදීදී කරගෙන යන්න බැරි වෙනකොට වෙහෙසට අධික බිම තියෙනවා අධික අතාරිනවා එතකොට අර දී ආයතරක් වේ සීතල වෙනවා ආය අතුලන්න ගත්තාම අර මුලින් කරපිනේ ලාභයක් ඇත්ත නැති තරමට මේ ලීය ඉක්මනට සීතල වෙනවා වගේ තමයි භාවනා කරන කෙනා යම් වෙලාවක වීදේ නැගී හිටියනවා වීර්ය ඉස්මතු වුණා නම් අන්නේ වීර්ය එක දිගට පවත්වාගෙන යෑමේ දුර්වල නම් ඒ පුද්ගලයා හැමදාම පශ්චාත්තාපයටපත් වෙන එහෙම නැත්නම් ලද අසන්න මේ කුඹුරු ගොවිතැන් කරාට අසන්න ලා ගන්න දන්නේ නැති ගොවියෙක් වාගේ ගිනි ගාන දාන්න දෙක කොච්චර ඇතිලුවත් ගිනි උපේන මට්ටමට ගිනි ගන්න හම්බ වෙන්නේ නැහැ. එහෙම නැත්නම් තවත් උපමාවක් කියනවා. ඒක මේ ග්‍රීස් ගහේ නගිනවා වගේ කියනවා. ග්‍රීස් ගහේ නගිනකොට මුලදී මුලදී ගන්න ප්‍රයත්න සෑහෙන දුරට ඇඟේ ග්‍රීස් ගන්න ගන්න මිසක් අඩියක්වත් උස්සන්න බෑ. මොකද ඒ ග්‍රීස් කරට හදනකොටම හදන්නේ මූල පහති හරියේ ඇති වෙන ග්‍රීස් ගන්න. නමුත් අත කාල අත කාල අත කාල අත කාල අර ග්‍රීස් සියල්ලම ගෙවිලා. වෙලේ තියෙන මඩ වලින් ඒ කණුව මඩ කණුවක් පාටපත් වෙච්ච දවසේ තමයි අවසාන කුරුසේ ක්‍රීස්තියෙදිම පුළුවන් තරම් කණුව දිගේ නැගලා පැනලා කණුවේ උඩ තියෙන පොඩි ගන්න පුළුවන්. ඉතින් ඒ ග්‍රීස් ගහේ නගිනකොට දෙල්ලම තියෙන වැටෙනවා දකිනකොට. ග්‍රීස් ගහේ වැටෙනවා දකිනකොට ඉතින් ආහාර පානින්න කට්ටේ hina වෙනවා. ඒකම තමයි භවනා ලෝකෙදී භවනා ලෝකෙදී බලලා භවනා නොකරන hina වෙනවා. මෙච්චර උඩ පැනගෙන භවනා කරන්න ගියාට පසවිමැනගෙන ආපහු වෙනවා. ආවට පස්සේ සාමාන්‍ය සමාජයත් ඒ අය පිළිගන්න කැමති නැහැ. ඒ තරමට කොංකොරු. ඒ මොකද ඒකේ ආධ්‍යාත්මික පැත්ත නම් තියෙන්නේ මේ කොයි දෙයක්වත් කරගෙන ඉන්න බැරි මනුස්සය. භාවනා කර්මාන්තයට අනික් කර්මාන්ත වලට වැඩි අවශ්‍යයි මේ කියන පග්ගහිත විදිය. දැඩි කොට අල්ලාගත්ත ගන්න විදිය. මේකටමයි තපස කියලා කියන්නේ. කෙලස් උත්තාවන බැර කියලා කියන්නේ ඒ කෙලස් තඩමාරු වෙන්න පටන් ගන්නතර පස්සේ ඒක කලබල කරනවා. নানা ආකාර විදිහට කලබල කරනවා. ඒ කලබල කරනකොට යටත් උනොත් කෙලෙසිතාමත්ම ගන්න පහළ වෙලා ව්‍යාග්‍ර දේනුවක් වගේ කොර කොර හිටපු ව්‍යාග්‍ර දේනුවක් වගේ පැනලා කන්න පටන් ගන්නවා. ඒ නිසා මේ ආරම්භ ධාතු වීර්යයෙන් පටන් අරගත්ත කෙනා ඒ ගත්ත බර කාගෙන ඉදිරියට යන්න දන්නේ නැත්නම් ඉතින් ඒ පුද්ගලයා සාසනට දොස් කියනවා. එයා මේ ධර්මයේ වරදොල අර්ථකථන දෙනවා. ඒ වගේම සර්වඥාසිකේ ගුණය අම්ම ගන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා මේ වීර්ය මැද මට්ටමේදී අවශ්‍ය කරන්නේ මුලදින කාට යකට කඳ හොල්ලා ගන්න කාර් එකක් ස්ටාර්ට් කර ගන්න වෙලාව වගේ ගැම්ම ගන්නයි මැදදී අවශ්‍ය කරලා තියෙන්නේ මේක සෑහෙන කාලයක් පදම් කරන්න ඕනේ මේ අෂ්ටලෝක ධර්මයේ ඉදිරියේ තමගේ දිනචර්යාව පවත්වා. සතත අභ්‍යාසයේ පවත්වා. ඉතින් උග වෙලාවකට අපිට සිද්ධ වෙන්නේ මේ වගේ තැනකට ආවට පස්සේ සමාජාට බොහොම ජයයට ඒ සම්බන්ධව අත්දැකීම් ලැබෙන සතුටක් ඇති වෙනවා. නමුත් ආයෙත් සැරයක් අපි නැවත සුපුරුදු ජීවිතේ මේ අර සිදු වුණොත් ආයෙ සම්පූර්ණ මේක අපිට වුණාට පස්සේ නැවතත් ආවට පස්සේ අර ඉදා තිබුණේගේ පුංචි සුවඳ මතකයක් විතරයි නැත්තම් මේ අලුතෙන් Tamanne කියලා ගිය පාරකින් කීයට පශ්චාත්තාවයක් විතර විතර තියෙනවා. සුගන්ධ මතක පොඩ්ඩයි පශ්චාත්තාවය වැඩි වෙන්නේ කියලා. අන්න ඒ වගේ වෙලාවල් වල අත නෑර නැත්නම් කෙලිම කෙනාට දෙවන්නේගේ උපකාරකෙන් තොරව බහන ජීවිතය පවත්වාගෙන යන තරම් ගැම්මක් තියෙනවා කියලා කියන්නේ ඒක හිතට අමාරු පෘථජන ලෝකේ. අන්න එතන තමයි වෙනස තියෙන්නේ සෝවාන් වෙච්ච කෙනෙකුත් පෘථජන ලෝකේ පුතඥය ඒකට පසුබිම සකස්ුනේ නැත්නම් එයා ප්‍රයත්න අතහැරලා දාලා ඒකට බාධා කරපු කෙනාට දොස් කියලා නතර වෙනවා. මාර්ගඵලයක ස්ථිරත්වය ලැබුණු කෙනා වැටෙන එක වැටෙනවා. වැටෙනකොට මොකද? කවදා හෝ නැගිටිනවා. කවිලාකෝ නැගිටිනවා. ආන්නේ නැගිටීම නිසා ඒ පුද්ගලයාට තමන් තුළ මේ ස්වංශිද්ධ ශක්තිය තියෙන බව තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා මේ වීර්යයෙන් වැදගත්කමේ වීර්යයේ වැදගත්කමේ වීර්යයේදී ඒක ආධ්‍යාත්මික එකක්ම නෙවෙයි සාමාන්‍ය චර්යාවට බලපාන දෙයක්. චරිතයට බලපාන දෙයක්. ඉතින් ඒ හරියට අපේ ශාසනයේ ගොඩාක් කරුණු දේශනා කළ නැතුව නෙවෙයි. ඔහොත් උඹ දෙනෙක් කිව්වා කියවන්න කැමති නෑ. මොකද උඹ දෙනෙක් මේ දේශියරත් පහසුරත් නිවන බලාපොරොත්තු වෙන නිසා. ඒකට හරියන්න ගුරුවරුත් එච්චර මහන්සි වෙන්න ඕනේ අපි එක ධර්ම දේශනාවකින් සත්‍යයක වැඩමුළුවකින් එහෙම නැත්නම් භාවනා නොකරම මෙන්න මෙහෙම කෙරුවොත් අපිට ලබලා දෙන්න පුළුවන් කිය නිවන ලබලා දෙන්න පුළුවන් කියලා මේක අර සුපිසුදාන කරලාද කෑම මේ මේ පාරායිට කියලා කියන විකුණනවා වගේ කතා කරන්න පටන් ගත්තා. ඒ අත්ෝ දේශනා කරන ධර්මවලත් කියලා තියෙනවා මේ මෙච්චර මහන්සි වෙන දෙයක් ඇත්තේ නැහැ කියලා. ඒ මොකද හේතුව ඒ මානසික දෙයක් තියනවා කිව්වොත් ගෝ ශිෂ්‍ය වෙන්නේ නැති නිසා. මොකද සර්වඥාන්සේගේ දේශනාවේදී ආරම්භයේදී වීර්ය ගොඩක් මහන්සි වෙන්න ඕනේ. ආධ්‍යාත්මික ජීවිතේ මුලදී ගොඩක් මහන්සි වෙන්න ඕනේ. පස්සේ තමයි ඒ පග්ගහිත වීර්ය තේරුම් ගත්ත කෙනා ගත්ත ගැම්ම ටික කාලයක් අල්ලගෙන යන්න පුළුවන් වෙච්ච එකනා අෂ්ටෝක ධර්මයේ හරහමින් ගිනිච්ච එකනා ආයසරයක් පටන් ගන්න ඕනකමක් වෙන්නේ අල්ලගත්ත දේ දිගට ගෙනියන්න පුරුදු කරනකොට එන්නේ එන්නේ එන්නේ ඒ වීර්ය පිළිබඳව හොඳ මන දැනුමක් හතරකොණ දැන ගැනීමක් සිදු වෙනවා. මේක ලොකු තලතුණකමක්. ඊට පස්සේ නම් ඒ තමන්ගේ ශේෂ්ත්‍රයේ සෑයන තලතුණ වුණාට පස්සේ බොහෝමත්ම පහසු කේටි ක්‍රම හොයාගන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ නිසා බටහිර ලෝකයේ බටහිර චින්තනය අනුව වීර්ය ගැන කතා කරනකොට ඒක අත්කිලමට අනුയോഗී තරමට දාලා කතා කරන වෙලාවල් තියෙනවා. ලංකාව වගේ රටවල් සමහර වෙලාවල් වලට ඒ බටහිර ලෝකයේත් කල්පනාවේදී බොහෝමත්ම අපකපක වෙලා වැඩ කරන්න කැමති. ඒකට නමුත් හිතන කතාව නිවන් දකින්න බෑ කියලා. මේ දෙක තමයි අන්ත දෙක තේරුම් ගත යුතු. කොහොමද කොහොම වීර්ය කරක් නිවන් දකින්න බෑ කියලා ඒකාන්තයක් තියෙනවා. තවාන්තයක් කියනවා නිවන් දකින්න ඔච්චරම මහන්සි වෙන්න ඕනේ නැහැ කියලා. ඒ මොකද මේ වීර්ය කියන එක විපරිණාමයට ලක් වෙන එක බව දන්නේ. ආරම්භයේදී විශාල ශක්තියක් ඉල්ලනවා. පවත්වාගෙන යෑමේ දිලකාරිය සිලක් වෙනවා අවශ්‍ය වෙනවා. අන්තිම වෙලාවේදී අනායාසයෙන් උනත් කර ගන්න පුළුවන් තත්ත්වයට මේක මෝරනවා කියන එක දන්නේ නැති නිසා වීර්ය විපරිණාමය දන්නේ නැති නිසා වීර්ය පිළිබඳව තනි නැත්නම් ජවනිකාට විතරක් අදාළ වීඩියකට කතා කරලා මුළු ප්‍රතිපදාම එක යට කරන්න හදනවා. මේ නිසා විශේෂයෙන්ම ධර්ම කර්ම පෙළගස්සපු සත්‍ය බෝධිපාක්ෂික ධර්ම වල වීර්ය තමයි වැඩියෙන්ම වාර ගණක් සඳහන් වෙන චෛතසිකය. ඒක නවකොලක සඳහන් වෙනවා. අපි ඊදාර කතා කරපු විදිහට සතර සම්‍යක් ප්‍රධාන වීර්ය වීර්යයේම හතර ආකාරයක් අනුප්පන්නාන පාපකාන කුසලාන ධම්මන අනුපාදාය චන්දංජලීති වායමති විරියං ආරභති චිත්තම් පක්කන්නාච පදාතු. ඊතර තාම ඇතුල් වෙච්ච නැති පාපක අකුසල ධර්මයේ ඇතුල් නොවීම පිණිස ඇතුල් වීතියට ඇතුල් නුවරට අනවශ්‍ය කට්ටිය ඇතුල් කිරීම වළක්වීම සඳහා බඳින්නට වට ප්‍රාකාරයක් වාගේ තියාගලක් වාගේ හතුරන් ඇතුළේ වැළැක්වීම සඳහා කරන වීර්ය එක දෙක uppannānaṁ pāvakānaṁ akusalaṇaṁ dhammānaṁ pahānāya චන්දං ජනේති වායමති විරියං ආරම්භේ චිත්තම් පංකන්නාති පදාති. එහෙමත මේ අතුරුනවර සකස් කරගෙන පිටින් එන කට්ටිය නතර කරලා වෙනම ව්‍යාපාරයක් දියක් කරන්න ඕනේ මේ වෙනකොටත් ඇතුළට ඇවිල්ලා ප්‍රසිද්ධිය හෝ විශ්වලාගෙන ඉන්න හතුරු ඉන්නවා කියලා බලන්න. පාපක අකුසල ධර්ම. ඒක අර්ධ වැඩි සූක්ෂම දෙයක්. මෙන්න මේ විදිහට නෝර පිරිසුදු කරාට පස්සේ තමයි අනුපන්නාන කුසලාන ධම්මාන උපාදාය. චන්දං ජනේති වායමතු විරියං ආරම්භති චිත්තම් පක්කන්නාති පදාත්. මේ විදිහට සාමයේ පැතිරුවාට පස්සේ ආරක්ෂාව ස්ථාවර කරාට පස්සේ තමයි මෙතෙක් උපයා ගන්න බැරි වුණා වූ ඒ සමත භාවනා විදර්ශනා භාවනා මාර්ගයේ හිතට කෙලෙස් දහ කුසල් ධර්ම තක්ෂතා පුරුදු කිරීමේ වැඩ පිළිවෙල පටන් ගන්න. ඒ වැඩේ පටන් අර ගන්නකොට ආරක්ෂාව තාරුව තියෙන්න ඕනේ. පිටින් එන්නේත් නැහැ. ඇතුළත උපේලාති ඉපේලාති මනං කෙලෙස් ඒවත් අයින් කරලා තියෙන්නේ. ඒක තමයි ඒ කුසල ධර්ම හැකියාවන් පත් වෙන පටන් ගන්නවා. ඊට පස්සේ uppannānaṁ kusalaṇaṁ dhammānaṁ bhiyo bhavāya tithiya vepullāya ආදි වශයෙන් එක්පතන ලද කෙසල් ධර්ම කුසල ධර්ම වල බහුලීකරණය සඳහා විපුල බව සඳහා ස්ථාවර වීම සඳහා ආය උත්සාහයක් ගන්නවා ඒ නරක පැත්ත අයින් කරලා ඇති වෙච්ච හොඳ අංක සම්පූර්ණ කර ගැනීම සඳහා ඇත්තටම ආර්ය අෂ්ටාංග මාර්ගේ වැටෙන්නේ අන්න ඒ වගේ උපේලද කෙලෙස් සමාවෙන්න උපේලද කුසල ධර්ම අංග සම්පූර්ණ සංකීර්ණ සඳහා ගන්න ප්‍රයත්නය. නමුත් ඒ සඳහා මුලින් කියන තුන සාර්ථක වෙලා තියෙනවා. ඉතින් මේකෙදී පසු කාලීන අටුවාචාරින් වහන්සේලා සඳහන් කළා තියෙනවා දූපන්න කුසල නොවිපද වීම සඳහා ගන්නා දෙයට වීර්ය කියලා කියනවා. උපන්නා වූ අකුසල ධර්ම පහණය කිරීම සඳහා ගන්නා වැඩේට සතිය කියලා කියනවා. නූපන් කුසල ඉපදීමේ ශක්තිය සම්පජඤ්ඤයට වඩනවා. එහෙම නැත්නම් අද අවස්ථාවේ ප්‍රයෝජන ගැනීම ඊට පස්සේ උපන් ලබ කුසල ධර්ම අංග සම්පූර්ණ කිරීම සඳහා කරන ප්‍රයත්නය මේ ඔක්කොගෙම පෙළගස්මක් ආරියස්තංග මාර්ගයේ පෙළගස්මක් ඒක ප්‍රතිපදාව බවට පත් වෙනවා. ඉතින් ඒ නිසා මේ එකින් එකට එකින් එකට යාදෙන තුරු දෙන මේ වීර්ය පෙළගැස්මක් සතර සම්‍යක් ප්‍රදාන වීර්යෙම තියෙනවා. අන්නේ සතර සම්‍යක් ප්‍රදාන වීර්යයේ තියෙන මේ කතාව දන්නේ නැති එකන හැමදාම හොදෝ තමයි දව තමයි ඉන්නවා. ඊයසින් බලන පුතඥයන්ට වඳින්න වටිනවා. ඒ තරම්ම අමාරුවට දේ හැමදාම කඩ කඩ හදනවා. යන්තම් කොට ගහ ගන්නවා ආයේ අර ගිනි ගන්න දණ්ඩ වගේ ආය අතෙන් දෙන කියලා විපතිය ආයත කියලා ගිල පටන් ගන්නවා. එතකොට ආය මුල පිටා පටන් ගන්නවා. ඒ මොකද මේ ධර්ම නොදැනීමත් කෙලස් ලහොත් මේ සෑල්වට සැලකීම මේ ගැඹීරත්වය නොදැනීමක් නිසා. ඉතින් මේක දොස් කියකට බැරි මොකද හැම කෙනාම ධර්ම ගැඹීරත්වයේ තේරුම් ගන්නේ අඩු ගන්න සෝවන් වුණාට පස්සේ. එතකන් ඒ අය සඳහා උනන්දු කරවීමට මේ වගේ බණ අහන්න ඕනේ, ධර්ම සාකච්ඡා කරන්න ඕනේ, ධර්ම දේශනා කරන්න ඕනේ. කරලා කරලා මතක් කරලා දෙන්න ඕනේ සර්වජන් වහන්සේ කොට ආයෝග ක්‍රමයටමයි. අනික් කෙනෙකුට ගොඩේ නියමමයි. මේ එක්කෙනෙකුටවත් වීර්ය අඩුකමක් නෙමෙයි තියෙන්නේ. මේ වීර්ය නොසලකන ගැටලුව. කෙලස් වලට කෙලස් වල තියෙන භයානකම දන්නේ නැතුව ඒ පෑදීදීයි බොරදීයි කලබල කරනවා. අනාකූල ප්‍රවාහය ආකූල කරගන්නවා. ඉතින් ආකූල කරගත්තට පස්සේ ඒ ආකූල ශෛත්‍යක தত্ত্বක ඉඳගෙන ආකූල කරුවා කියලා කාට හරි දොස් කියනවා. අරයා තමයි මේ දේ කරේ. අරයාගේ නොසලකෙල්ල නිසා මේක නිසා අරක නිසා කියලා. නමුත් බලනකොට ඒ අනුන්ට මේ අහක ඉන්න කෙනෙකුට තමන්ගේ ජීවිතේට බලපාන තරමට ඉද දුන්නේ කවුද? තමන්ගේම ප්‍රමාණය. තමන්ගේම මාදය. ඒ නිසා මදේ ප්‍රමාදයට පත්වෙච්ච එකනට ඕනම කෙලෙසක් අතුල් වෙන්න පුළුවන්. ඕන දෙයක් හානි කර වෙන්නේ තියෙනවා. නමුත් මදේ ප්‍රමාදයට නොතබ අප්‍රමාදීව මේ වඩලද වීර්යය කෙනා තමන්ගේ මෙතෙක් ගෙනාපු කරගෙන ආපු චරිතයට ಗುಣ කදම්බේට තෙතට බුද්ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නයට වගේම සලකනවා. ඒ තමන් රකින්නදී අනුගාන සීලේ වශයෙන් ඔතියාගෙන මොන හේතුවක් නිසාවත් මුළු ලෝකෙම තියෙන්නේ <clears throat> මාර බලවේ වුණාට යටවෙන දෙතතු සම්මේ කරනවා කියන හැකියම ඇති කරගන්නයි යෝගාවචරයයි අනික කටිගේ තියෙන වෙනස. අනික සියලු දෙනාම බලන්නේ ඒ වගේ වීර්යයක් වගේ දෙයකට සාක්ෂි වෙලා ඒක දිනු බවල කිරීම කටයුතු කරන වෙනුවට ප්‍රසිද්ධිය හෝ අප්‍රසිද්ධියේ මේ කාමසාවලිෂ්ඨ කරන්නයි තරම. තණ්හාවසයි. එහෙමත මාන්නේ වශයෙන් හෝ දෘෂ්ටි වශයෙන්. සෝත් පහයෝගාවචරයේ තියෙන වෙනස තමයි මේ පුත්කල දන්නවා මේ වීර්යයෙන් තොරව ගත කරන ජීවිතේ හැම වෙලාවෙම කාමයට බරයි මේ මාන්නයට බරයි දෘෂ්ටියට බරයි. ඒ නිසාම නොවීම සඳහා තමන් ගන්නාලද ප්‍රයත්නයේ සීලේ වශයෙන් සමාධි වශයෙන් ප්‍රඥා වශයෙන් ඉදිරියට යනකොට ඒ මනුෂයා තුළ සදාචාරාත්මක වගකීමක් එනවා කරන දේවල් පිළිබඳව කියන වචන පිළිබඳව හෝ හිතන හිතවිලි පිළිබඳව ඔබ තමන් කෙලෙසෙන්නේ හෝ තමන් දියුණුවටපත් වෙන ඕචුනේ පවන ලෝකේ හිතාන්නේ මේ බාහිර ලෝකයේ තියෙන සැප සම්පත් වලින් තමයි මනුෂයාගේ සැප තීන්දුවේ නිසා තාරාතිරමණී ඉතින් ඒ ලෝකෙක ඉඳගෙන මේ තමන්ගේ කායික වාචික මානසික ක්‍රියාවලියෙන් මේක සිද්ධ වෙන්නේ කියලා තේරුම් ගන්නවා කියන එක මහ විශාල විප්ලවයක්. ඉතින් මේ විප්ලවයේ කිරීමට මේ දහණය මේ උතුන නිතරමපත් වෙලා තියෙනවා. කෙලස් තවන ඒ නවීගේ ශක්තිය නිතරමපත් වෙලා තියෙනවනේ කොයි වෙලාවක හරි ඒක නිවුනොත් ඉතින් ඕකේ මැස්ස වහනවා, එක බල්ල වලගෙනවා, নানা ආකාර දේවල් වෙනවා. ඒක නිසා මේ වාගේ පිරිසකදී ඒ ආරම්භ ධාතුව පිළිබඳව ඒකිතා වැඩගත් උනක් කියන දෙයක් ඇත්තේ. මොකද මේ එක එකනේ තනි තනිව යුද්ධයක් කරලයි දිනලයි මෙතන ඉන්නේ. නමුත් තමන්ගේ චරිතයට නොගැලපෙන තරම් නික් ආරම්භ ධාතු තිබුණට චරිතවත් මේ ප්‍රභාස්වරයක් ඇති කරලා දෙන්න එවන් චරිතයකට නොගැලපෙන තරමට මේ පග්ගහිත වීර්යයේදී නික්කම ධාතුවේදී අඩුපාඩුකම් තියෙනවා. ඉතින් ඒක පොදු එකක්. කාවලක් තියෙන එකක්. ඉතින් අපේ නිසා සැලකිලිමත් වෙන්න ඕන මේ වීර්ය පිළිබඳව ඉගෙන ගන්නකොට මේ බැලුවේ උලම් පුරවලා දුන්නාට කොහෙන්ද උලන් යන්නේ කියලා බලන්න. උලන් යන්නේත් ඒක දැරේ නෙවෙයි. මේ පුංචි හිලක් තියෙනවා කොච්චර හුලන් ගව තුලම් බයිනවා. ආනේ ඒක අල්ල ගන්නවා කියන එක බැලුමට තරහින් කරලත් බෑ ඒක බැලුව දැන් හොඳයි කියලා හිතාන කරන්නත් බෑ. ආ මේක සඳහා ඒ වීර්ය කුෂිත වස්තුත් එක්ක සංසන්දනය කර බලන්න වෙනවා. සර්වඥන්සේ පෙන්නලා තියලා තියෙනවා සත්පුරුෂයා කොහොමද මේ වස්තු දිහා බලලා ඒක වීර්ය වඩන්න විදි ආරම්භ වස්තුවක් කරගන්නේ අසත්පුරුෂයා කොහොමද ඒක කුෂිතකමට බුබ්බඩකමට කම්මැලිකමට ගන්න කියලා. ඒක තාමත්ම බැලු බැලමටන් ඇතර මහා ලොකු ධර්මයක් එක පිට නෑ. මොකද එදිනදා ජීවිතේට සම්බන්ධ නිසා. නමුත් ඒකට බුදුහමර දීලා තියෙන අර්ථකථනය දිහා බලනකොට එකම වස්තුවටක් වෙනලා අසත්පුරුෂයාට අහුනත් ඒවා කුසීත වස්තු බවටත් සත්පුරුෂයාට අහුවෙච්චාම පස්සේ ඒක විද්‍යාරම්භ වස්තු බවටත් පෙත්තරලා දීලා තියෙනවා. මේ සඳහා අරගෙන තියෙන බඩගින්න, ලෙඩ, ගමන සහ සීත උෂ්ණ දෙක බුදුජානකසේ සඳහන් කරලා තියෙනවා යම් කිසි කෙනෙක් ආහාර සම්බන්ධයෙන් බඩගින්න තියෙනවායි කියලා. දැන් මම බඩගින්නේ ඉන්නේ කියලා. කරන තියෙන කර්මාන්ත බහාතපල සක්මණ හෝ පරියන්කේ බහාතපල පැතරලිය පුදිය ගන්න. කුසීතව. ඒ මොකද බඩගින්නේ වැඩ කරන්න බෑ කියලා. බඩගින්නේ භාවනා කරන්න බෑ. බඩගින්නේ මෙදී කරන්න බෑ කියලා. ඊට පස්සේ බලාගෙන ඉන්න කෑම වෙලා කම් වෙනකන් කෑම වෙලා හම්බෙච්චාම කෑමපත රෝගෙට එනකන් කන. කාලා කියනවා දැන් බඩ පිරිලා වැඩි කියලා ඉස්මෘත්තාව කියලා ඊට පස්සේ පොඩ්ඩක් කැඩෙනවා. ඊට පස්සේ මේ කාපු ගම වැඩ කරන්න යන්න ඕනේ. එතකොට මේ මේ මේ රෝගේනවා කියලා ඒක ඊගා කුසිත වස්තු බාටපත් කරගන්න. නමුත් මේ බඩගින්න එනකොට ඒක විද්‍යාරම්භ වස්තුවක් කරගන්න කෙනා <clears throat> දැනගන්නවා මේ බඩගින්න දැනෙන වෙලාව මේ තාම තියෙන තාම බඩගින්නෙන් අහේනියටපත් වෙලා නැහැ. අහේනියටපත් වෙච්චාම මට කල්පනා ශක්තියක් නැති වෙනවා. මම කලන්ත වෙනවා වැටෙනවා. ඒක කොයි වෙලාවෙ වෙයිද කියන්න බෑ. ඒක දුප්පත් පොහොසත් වෙන දක්කත්තේ නෑ. ඒ නිසා මේ මට්ටමේදී තියෙනකොට හරි මට දැන් තේරුමක් තියෙනවා මේ මට්ටමේදී මේ මට්ටමට ගැලපෙන සතියක් මට මේ වෙලා තියෙන්නේ මොකද්ද කියලා අවබෝධයෙන් ඉන්න මිසක් කරන්නේ මීටත් වැඩිය දුර්ලා ආහාර ප්‍රතිචේන අත්‍යත්තට මම වුමනාවෙන් පත් වෙලා බුදියට යන්නේ නැහැ කියලා ඒ කායික දුර්ලකම තියෙද්දි ඒකට ගැළපෙන ඉරියව්වක ඉඳගෙන ශක්ති ප්‍රමාණය මනස්කාරය පවත්වන ඊට පස්සේ කෑම හම්බුනාට පස්සේ එයා දැනගන්නවා කෑම දාස කෙනෙක් වෙනවට වැඩිය එහෙම නැත්නම් කෑමේ ලොල් වෙනවට වැඩිය මේ කෑම කන්නේ මේ බඩගිනි දුක නිවා ගන්නයි අලුතෙන් දුක් ඇති කිරීම සඳහා නොවේ. උපන්න ඊයාකාන ඒක ප්‍රතිවික්ෂාවේ තියෙන උපං බඩගේ ගඩේ දිවන්නන් දිවන්නට නැවත කැපත රෝගේ නම් වූ දුක ඇති නොකිරීමට අන්නේම කල්පනා කරලා මද පමණට ආහාර ගන්නත් තීන්දුව කර ගන්නවා ඊට පස්සේ ඒ ආහාර ටික ගත්තයි පස්සේ ඕනට වැඩි කැම නිසා ඇතිවෙච්ච කැපත රෝගේ නිදාගන්නේ නැතුව ඒ වෙනුවට පරියන්කට යන්නේ නැතුව සක්මන්ට යනවා. සක්මන් ගිහලා ටික වේලාවක් ඒ බත් ටික දිරවනකම් මේ බත් ටික හරහරටකම් කියලා කියන්නේ. හරහරට නම් සක්මන් කරලා ඉඳලා වාඩි වෙනවා. එතකොට අර ආහාර ජීවිත සැකේකේ ඕජාවේ ලක්ෂණ ප්‍රාණ සප්‍රාණික தત્වේ භවනාට ප්‍රතිදෙන්න පුළුවන්. ඉතින් අතරමැද අවස්ථාවගෙන කියන්න දෙයක් නැහැ. බඩේ අබත් තියෙන වෙලාවගෙන කියන දෙයක් නැහැ. ඒ නිසා කුසීත මිනිස්සයා බඩගිනි කියලා පුදිය ගන්නවා. බඩගින්න වැඩි කියලා පුදිය ගන්නවා. අපි කියන කුසිත වෙනවා. විද්‍යාරම්භ වස්තු කරන එක නම් මේ බඩගිනි අවස්ථාවත් ඡාන පස්සේ අවස්ථාව දෙකම පාවිච්චි කරනවා. මේක මේ වැඩි අමාරු සත්‍යපත් වුණොත් ඒක මාර්ගයකට හේතු වෙන්න පුළුවන්. නම් මම මම තාමේපත් වෙලා නැහැ. ඒ නිසා මාත්‍රකත් මේකේ තියෙන ආධිනව දැනගන්න මේක තියෙද්දි එලෙමසිටි සීන් ඉන්නවා. ප්‍රමාදයටපත් වෙන නරකයි කියලා විශේෂයෙන්ම එතනදී වැදගත් වෙනවා ඔය පරිගින්න සබඩ කෑම වැඩිකම නිසා ඇති වෙන එකේදී මේ සක්මන සම්බන්ධ කිරීම. අපි එකපාරක් මෙහි තිබුණා මුළු දවසටම එක වේලෙන් බලනවා. ඔක්කොම හිරපු සංඛ්‍යා මේකට 20ක් විතර නොකිතේ ඉතියා ඔක්කොමලා අන්තිමට තනි වේලට එකඟ වෙනකන් අපි සාකච්ඡා කරුවා. ලොකු ස්වාමීන් වහන්සේ මට දෙහා යහපති හිටියේ ලොකු ස්වාමීන් වහන්සේට මේක තදේ බලාපු අදහසක් නැරෙන්න ඉස්සෙල්ලා මම තමයි මේ යෝගාසන සත්‍තාල දෙවේල ගඩිමු කියලා යෝජනා කරුවේ ඉස්සර තිබුණේ එක වේලයි මට මැරෙන්න ඉස්සලා එක වේල කරගන්න ඕන වගේ අදහසක් ඉදපු තුන ඔක්කොම සංවේගීජනක වුණා නමුත් හත ප්‍රශ්නමක් පැහැදිලිවම තීන්දුව කරා එහෙනම් අපිට මෙහි ඉන්න වෙන්නේ කියලා. මොකද මේ බඩ දෙවිල්ල එනවා බඩ ගින්න එනවා. අන්තිමටදී කොහොමද කරන්න දෙයක් නැහැ. එම කිව්වා එහෙම වුණොත් අපි නැවත සලකා බලමු අපි මේක කරමු කියලා. එතකොට ඉතින් අපි හතර පුතියේ සම්මාලංකාර ස්වාමීන් වහන්සේ ඒ ස්වාමීන් වහන්සේ වයසයි. සංඛ්‍යා කියන ඕන දෙකට අනුමත කරනවා. ඒ ස්වාමීන් වහන්සේ කිව්වා ඒ අපි 10ට පින්න වේදාස 9 මාට 10ට පුතවනවා. ඒත් වල දාපින්න වාතය. ඒ පින්න වාතයට යනකම්ම උදේ නැගිටලා ඒ ටික අහේටි ගතිය තියෙනවා. ඒ පින්න වාතය යන්නත් ගන්නත් අමාරුයි. ඊළාවට පස්සේ තෙන්දට ටික කෑවොත් ඊට පස්සේ දිරව ගන්න බැරි වෙනවා. ඊට පස්සේ ආය කැපත රෝගයට යනවා. සංදේර නිසා වැඩිපුර කන තත්ත්වකුත් දාන්තත් පෙළෙනවා. ඉතින් මේකෙදී ඔය බඩගින්න වැඩි වෙනකොට ඒ ස්වාමීන් වහන්සේ මට පුද්ගලිකව කියලා කියපු කතාවක් තමයි මේ සක්මන් කරනකොට බඩගින්නේ ඉඳලා මේ සපත්තු නැති පොළොවට මහ පොළොව පෑගෙනකොට පොළවෙන් ජීවේ පුරා ගන්නවා කියන්නේ. හන්දවරු වෙනකොට හන්දවරු වෙන මේ ඒකට ප්‍රශ්න තියෙන උදේ වෙනකොට. පාන්දර නැගිටපුවාම මේ පින්නපාත වෙලා වෙනකන් සමහර ලෙඩ ස්වාමීන් වහන්සේලා කෙනාපු කැඳ පාවිච්චි කරාට කමක් නැහැ කියලා ඒකට කිව්වේ ඊලානාතිරිත්‍ය කියන වචනේ පාවිච්චි කළා අපි ඒක අනුමත කළ දුන්නා නමුත් ඒ කැඳ වේලට දාන ශාලාවට යන ගිහිල්ලා ආපහු එනවට වැඩිය කුටියේ ඉඳගෙන කියලා පැත්තක් කරන්න පාවිච්චි කරනවා ඉතින් මේ සක්මුණින් වැඩ ගන්න පුළුවන් ඒ වගේම කැම කාල වැඩි වුණාට පස්සේ වැඩි වුණොත් පැත්ත වැටුණාට වැඩිය සක්මන් කරලා බේරන්න පුළුවන් ගැතිය ඒ පිළිබඳව තමන්ගේ ශරීරයත් ඒ කාල ආහාර පිළිබඳව කාලසටහනේ වෙනස තේරුම් ගන්න නම් ඒකට යට වෙලා කුසීත වෙලා බෑ බුදුහාමුදුරු දීලා තියෙන විද්‍යාරම්භ වස්තුලෙන් මේ පැත්ත මේ පැත්ත දාලා සුදුසු දේ තේරුම් ගන්න ඕනේ ඒක නිසා කම්මැලිය බුබ්බඩයා බඩගිනි කියලා හෝ බඩ පිරලයි කියලා හෝ නිදා ගන්නවා. වීර්යවන්තයා විද්‍යාරම්භ වස්තු දන්න කෙනා ඒ බඩගින්න හෝ නිදිම කැම් වැඩිකම අවස්ථාව තේරුම් අරගෙන ඒක පිළිබඳව මන අවබෝධයක් ශරීරයට ලබා ගැනීම සඳහා අවදි වැඩි කරනවා. ඒකේ ගමනක් යන්න තියෙනවායි කියලා කල්ලාතුම කාලසටහන පැත්තක දාලා ඉතින් හොඳට කාලා බිලමු දෙනවා. මොකද ගමන්ට යන්න ගියාම ගොඩක් ඉස්සර ගමන් කියලා කියන්නේ පයින් යන ගමන්නේ. දැන් නම් අපිට තියෙන වාහන වල ගමන්නේ. පයින් යන ගමන විතරදී ස්වභාවිකයි. නමුත් සෑහෙන ශක්තියක් අවශ්‍ය කරනවා. ඉතින් යා කාලසරණ පැත්තක දාලා ගමට උපකරණ දාච්ච කරන ගන්නවා. ඇඟ තර කර ගන්නවා. උගුණ කර කර ඉන්නවා. ගමන කියලා ආවට පස්සේ ගමන් තේට්ටෝ කියලා භාවනා කරන සක්මන් කරන ගන්නවා. නමුත් සර්වචන්සේ සදා කරනවා. ඒ ගමන යන්නේ ඉස්සර වෙලාම තීන්දුව කරනවලු වීර්ය ආරම්භ වෙනා මේ ගමනින් මං කෙලවර වෙයි දන්නේ නැහැ. පාරක් බැස්සයි කියලා කියන්නේ ඉස්සර ආපහු එන්නම් කියලා යන්න බෑ යන්නම් කියලා තමයි යන්න වෙන්නේ. ඉතින් ඒක නිසා මේ කල යුතු ඉතුරු කල යුතු ආධ්‍යාත්මික කටයුතු කරන මේක යන්න ඉස්සල විවර කර ගන්න ඕනේ කියලා ගමන සූදානම් වෙන අතරේම වැඩි වීර්යයක් ඇති කර ගන්න. ඊට පස්සේ ගමන කියලා ආවට පස්සේ නිදුකින් එන්න පුළුවන් වුණා නම් මුදවර කල්පනා කරලා බලනවා ගමන අවස්ථාවේදී මගේ කාලසටහන මට කර ගන්න බැරි වුණා. යම් යම් අඩුපාඩුකම් ආවා. දැන් ඒකත් නැතර කර ගැනීම සඳහා ගමනින් පස්සේ මම මේකට ඒ අඩුපාඩුකම් නැකෙට වැඩ කරන්න ඕනේ කියලා ගමනින් පස්සේ වැඩි ඉවරක් දරනවා. අර බඩගින්න වගේම තමයි කම්මැලි පුද්ගලයා මේක නිදහස කාරණාවක් කරගන්නවා. අද ඉන්න ජනතාව දිහා බලනකොට මේ ගමන් වලට ආසම මම හිතන්නේ මේ ගමන නිසා බුද්ධ ගණ තියෙන ආසාව නිසා වෙන්නේ. ගමන කල්ැතුවත් ඒ සඳහාම කාලේ නාස්ති කරනවා. ගමනෙන් පස්සෙත් කාලේ නාස්ති කරනවා. ගමනටත් පුළුවන් තරම් සැප. අරගෙන ගිහිල්ලා ඒ Taman යර නිකන් කක්කොට ඉබ්බා යනකොට පිට කට්ටය අරගෙන යනවා වගේ මුළු ගේම කූඩාරම අරගෙන තමයි විදිහට බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ නිසා බලනකොට මේ ශරීරයට කොච්චර ආසද කියලා. ආසද කුසීතකමට කොච්චර ආසද කියලා. අද ගමන් වැඩි. ඒ ගමන් වැඩි වුණාට තමන් ගත්ත දිනචරියාව වෙනකන් කටයුතු කරන්න ඒ ගමනේ බාධා නොකරන කටයුතු කරන්න මුක්තු සීත වස්තු සහ විහාරක වස්තු පිළිබඳව හැඟීමක් මේ අපිට මෙවුවා කියලා දෙන්නේ අවුරුදු 45ක පයින් ගිහිලා මුළු ලෝකයේ බුද්ධ ශාසනය ඇති කරපු සර්වඥයන් වහන්සේ. තමාට මාස 9 ඇවිදිනවා. අට ඇවිදින වෙලාවක් තියෙනවා, 6 ඇවිදින වෙලාවක් තියෙනවා. ගත්ත පාත්‍රයේ දෙපඩ තිබුණායි. ඉතින් ඇත්තටම ඉතින් පත්තාගේ ස්වාමීන් වහන්සේලා ඉන්න නිසා සජානන්සේට සර්වඥතා ඥාන නිසා සර්වඥතා ගතිය නිසා වෙනසක් ඇති. නමුත් මනුෂකම පෙන්නලා තියෙනවා. ගමනේදී මනුෂකම පෙන්නලා තියෙනවා. ඒ අවසානයේ පින් පිටුම පාන ගම යන ගමනේදී පවා කොච්චර දුරක් ගිහලා තියෙනවද කියලා. ක්ලාන්ත වෙමි, පැටි වැටි, පයින් මිසක්කා දැන් අපිට ලෙඩක් වෙනකොටම ත්‍රිවිධයකද වෑන් එකද යාකන් එජන්ට් ඉන්ටර්කූලර්ද කියන එක තමයි කල්පනා වෙන්නේ. ප්‍රයිවට් හොස්පිටල් එකද, ජීවන වාට්ටුවද ඒව තමයි කල්පනා. ලෙඩ පැත්තකට. මේකමයි ලෙඩේ. වෙන මොකක්වත් නෙමෙයි ලෙඩ වෙනවා කියලා කියන්නේ ලෙඩේට මේ සාසනෙ පිළිපදිනවා කියලා කියන්නේ අපේ කර්මික වෙන වෙලාව. මේක අනුගේ කර්මයක් නෙවෙයි. ඒ වගේම කර්ම රැස් කරන වෙලාවක. ආ මේකදී පරිස්සම් වෙලා කටයුතු කරන්න ගන්න ඕන. ඔන කුසීත වස්තු සහ පිළි ආරම්භ වස්තු පිළිබඳව හොඳ විග්‍රහයක් කරනවා. කවදාකවත් හිතන්න එපා වෛද්‍ය විද්‍යාවේ බුදුහාමුදුරු දෙන උපදෙස් ටික දෙයි කියලා. වෛද්‍ය විද්‍යාව දෙන ලෙඩ වෙන්න ගමන් එන්න කියලා මම ගාවට. ඇයිල පොලිමේ ඉන්න හැබැයි මට බඳුල්ලන්න පිටියත් පිටිය පිටියත්ලේ මෙච්චර ගන්න. සනිපුණි නැහැ කියලා බය වෙන්න එපා ආයෙත් දවසක් එන්න. මම hina වෙලා බාර ගන්න. වැරදෙන්නේ කවදා හරි ලෙඩේ වැරදිලා බේත වැරදිච්ච දවසේ ඔන්න ඔන්න දකාගත්ත හැටි යකාගේ මූණ හැටි. අයිති සාත්‍රයේ ස්වභාවය ඒකයි. ඉතින් අබුදුජානනාසේ දීලා තියෙන ක්‍රමේ බුදුනාසේ දෙල්ලේ 12ක් ඒ 11ක් කොහොමද හැදිලා තියෙන්නේ. බුදු වෙලා ඒ සියලුම මේ සම්පත්‍ය හැකියාව මේ පාරමිතා තියෙද්දි දෙට 11ක් ඇදලා තියෙනවා. ඒ ජීවක ඇවිල්ලා බුදුජානනාසට බෙහෙත් බැඳලා පොට්ටකට එළියට ගියා. ඒක මෙච්චර වෙලාවකින් බෙහෙත ගලවන්න ඕන නැත්නම් තත්ත බල වේදනාවක් ලක් වෙනවා. ඒක ඇතුළට එනකොට ගේට්ටු වහලා. ඇතුළේ දොර දොට්ටු ගේට්ටු වහලා. අර මංසොන්තේ වෙනකම් බය හිටිය පුදුජානසේ කවුරුට බැන්දේ රසායන බෙහෙත මොනතරම් අමාරුද බුදුජානසේ දැනගෙන ජීවකයේ අදහස හරියට වෙලාවට බෙහෙත් පට්ටි ගලවලා දාලා පහුවෙන්ද උදේ පාන්දරම දොර අට්ටු කරන් ඇවිල්ලා ස්වාමීන් වහන්සේ තුල්පා නැහැ ප්‍රශ්නයක් උනේ මම මේ වෙලාවට අයින් කරගත්තා කියලා. දැන් කාලේ නිකන් සාමාන්‍ය මනුස්සකට හරි එහෙම දෙයක් වුණත් ඒක කොච්චර නඩු කියනද කොච්චර මේ අපි ප්‍රශ්න කරගන්නවද කියලා බලන්න. හැම දෙයකම මනුස්සකම තිබිලා තියෙනවා. ඒ හැම මනුස්සකම දියම බුදුජානනාසේ ඒ විදි ආරම්භවත් වෙන්නලා කපහනට කියලා ආදර්ශ චරිතකුත් ගත කරලා තියෙනවා. ඉතින් උගදනේ හිතන්නේත් නෑ බුදුහාමුදුරන්ට ලෙඩේ කොටක් එයි කියලා. මෙච්චර ධාරා සංඛ්‍ය කල්පලක්ෂයක් පෙරම් පොරලා ඇසිස්මත් ලේ දන් දීලා හතර මහා සාගරේ තරම් ලේ දන් දීලා වේ මේ වේපුල්ල පරේ තරම් ඇට දන් දීලා ගත කරපු ජීවිතේ ඒත් ශේෂ කර්ම තිබුණා. ඒත් ප්‍රතික් අවශ්‍ය වුණා. ඒ වෙදකම් කරනකොට සම්පූර්ණ මේ මිනිස්සුන්ට කරන්න පුළුවන් දේවල්. ඒ වගේම තමයි බඩගින්න වගේම ගමන වගේම කුසීසවස්තු එනතන් තමයි නීති මත සීත උෂ්ණ සීත ඍතු ආවට පස්සේ තඩ පුරවන ඇතුළට වෙලා මොනවා හරි පුරවගෙන කොට ගෙට වෙනවා කිසිම වැඩක් කරන්නේ ඒ සීතල වැඩ කරන්න ගියාම ලෙඩ වෙයි කියලා සීත ඍතු එන්නත් කලින් දරලා ඇති කරන උඩුල්ලා ඇති කරගෙන ඒකට කුලි වෙලා නිකන් ඊට පස්සේ උෂ්ණ වැඩි වෙච්චම කියනවා බෝ යා කන්ඩිෂන් නැතුව භාවනා කරන්න බෑ ෆෑන් නැත්තම් ආ හිතා ගන්න බෑ. ඒක ඔක්කොම තියෙන්න ඕනේ භාවනා කරන්න ඉස්සෙල්ලා. ඒක ඩිංගිත්තක් එහෙම වෙලා දැන් ඒ මං පරිතරම ඉන්න කාලේ තිබුණා ෆෑන් දෙකයි තිබුණේ. අට දිනක් විතර බානකට හැමදම ෆෑන් එකට ගන්නවා. දෙකට ගන්නවද තුනට ගන්නවද හතට ගන්නවද එකනේ භාවනා කරන්නද එකනේ කරලා තුනට ගන්නවා කඩපුවම අර දෙකට කඩලා භාවනා කරපෙන්නට හරියට කේන්දර නැගිටලා ගිහලා බෑලා කවුද මේක තුනට කැඩුවේ ඔන්න රණ්ඩු. තුන්ට කඩපේ කරන දෙන මමයි ගැඩුවේ උඹට කොන්ද තියෙන අයිතිවාදිකම එක ෆෑන් එකේ කොයි ස්පීඩ් එකක් දාන්න කියන ප්‍රශ්නේ. AC එකේ e කොතෙන්ද 28ක් තියෙනවද අංශක 28ට තියෙනවද 29ට තියෙනවද? ඒ තරමටම මේ පටු සීමාවක ඉඳගෙන නිවන් දකින්න හදනවා කියලා කියන්නේ මේ වීර්ය පිළිබඳව නැත්නම් මේ බුබ්බඩ කම පිළිබඳව කුසීත වස්තු පිළිබඳව තමන්ගේ තියෙන දුර්වලකම ප්‍රමාණ කරනවත් අලෙන්නේ. දැන් සීත උෂ්ණ දෙක ඉවසන්න බැරි නම් ඉතින් ඒක ඊට පස්සේ මොකද්ද ඔය කියන්න හදන මේ මේ වීදි ආරම්භ වස්තුව. මේකෙන් අදහස් කරන්නේ මේ තමයි අසම්පිය අසප්පාය. තැන් වලට කියලා භාවනා කරන්නේ නැත්නම් කායට දුක් දෙන්න කියන එක නෙමෙයි. කයේ තියෙන නම් යම් කිසි ඉවසීමේ ශක්තියක්. කයේ තියෙන නම් යම් කිසි දැරීමේ ශක්තියක්. ඒ ශක්තිය ඉතල හිතේ තියෙනවා. චෛතසික වීර්ය තමයි ඔය කායික වීර්යට බලපාන්නේ. ඒ කායික වීර්ය වැටුණා නම් ලෙඩ වෙනවා. කායික වීර්ය වැඩෙන්නේ චෛසික වීර්ය වැඩෙන්නේ. මේ චෛසික වීර්ය වඩන්නයි සරුවචනසේ ධර්ම දේශනා කරන විද්‍යාව විද්‍යාව විද්‍යවන්තස ආයන්කෝ ධම්මෝ නායන් ධම්මෝ කුසීතසන. මේ ධර්මයේ තේරෙන්නේ මේ ධර්මයෙන් පෝෂණය ලැබෙන්නේ ත්‍විරියවන්තයාට වහණෙනි කියලා කියනවා කුසීතවන්තයාට මේක කටුකොලක් වෙනවා. ඒක තමයි නිකන් මේ අහම ගහලාටිය වගේ වෙනවා. නමුත් ඒක සරුවචනසේ කියලා තියෙනවා කරලා තියෙනවා. ඊට පස්සේ අවුරුදු 2600ක් ගෙනල්ලා තියෙනවා. ඒ නිසා යාන්තම් උණුසුම සිසිල් වෙනස් වෙනකොට එතන මේ අපි කියනවා මේ මධ්‍යම ප්‍රදේශයේ සමශීතෝෂ්ණ ප්‍රදේශයේ ඉංග්‍රීසියෙන් කියනවා කම්ෆර්ට් සෝන් කියලා ඉතාමත්ම පටු. දැන් හිතන මනුස්සයෙක් නම් ඉතාමත්ම පටුයි පොඩ්ඩ එහෙම වෙච්ච ගමන් පුපුරලා නැහැ. ඒ මොකද අර හිතේ නැහැ ඒ ධර්ම ගෞරවේ නැහැ සද්ධාව නැහැ කුසල ඡන්දේ නැහැ එහෙම නැත්නම් අදිමොක්කේ නැහැ ඉතින් කිසිම දෙයක් පරිශන කරලා බලන්න කැමති නැහැ මේක පින්න පුරක් වාගේ ඒකට අවශ්‍ය පරිසරයේ උණුසුම සිය මේ ආලෝකයේ දීලා ඒක ඇතුලේ නඩත්තු කරන්න තමයි උත්සාහ කරන්නේ ඉතින් එතකොට ඒ කු වීර්ය ශක්තිය අත්විච වීදි වැඩෙන්න ඉඩ නැතුව යනවා ඒ වගේම සීත උෂ්ණ වශයෙන්, බඩගිනි වශයෙන්, ගමන් වශයෙන්, ලෙඩ වශයෙන්. මේ හතර ඉරියව්වෙදීම හොඳට පුත්‍රජනසේ කල්පනා කරලා පෙන්නලා දීලා තියෙනවා. යම් කිසි කෙනෙක් එළඹිච්චි තත්වයේදී වීර්ය වැඩෙන තාලයකට කටයුතු කරන්නේ නැත්නම් කුසීතතාවය වැඩෙනකට කටයුතු කරන්න කියලා කියන බුදු වෙලාවෙ වෙන්න ඕනේ නැහැ. භාවනා කරලා තියෙන්න ඕනේ. දැන් නිකන් මොහොන දිහා බලනකොට තේරෙනවා. හැරෙන තාලෙන් තේරෙනවා මේ මනුස්සයා කොහටද යන්න හදන්නේ කියලා. ඉතින් ඒකේ තියෙන නරක ආදර්ශයක් වෙන්නදී දැන් මේ භාවනා මධ්‍යස්ථාන හදනකොට 100%ක්ම පහසුකම් දීලා හදනවා. මේ සමහර කට්ටිය කියනවා "ඕ මේක නම් මුද්දම හොඳ මට්ටමේ භාවනා මධ්‍යස්ථාන කියලා ඉතින් භාවනා නොකරන අය වේවා නැත්තම් මේක පිළිබඳව යම් මාකල්පන්ක භාවනා කරන මොකටද මෙච්චර පහසුකම් කියලා." සාධාරණීකරණය කරන්න පුළුවන් වෙන්නේ පහසුකම් තිබිය යුතුයි කියලා ආධුනික යෝගාවචරයට පහසුකම් තිබිය යුතුයි. එදා දෙන දින උපරිම පහසුකම් තමයි සර්වස්වනාසේ තියෙන තිබුණේ ආරණ්‍යකට ඵලයන්, ගාහුණකට ඵලයන් කවුරුත් නැත්තම් කර ඵලයන් කියලා. තාමත් ලෝකේ ආරණ්‍ය වේඳ තියෙන තවත් අවුරුද්ද මේ ගිය පෞගේ කාලේ ගිය කාලේ කරන තව අවුරුදු 10 15 ආරණ්‍ය කියන එක නැති වෙන තරමට ගස් කැපුවා. දැන් ආයෙත් ඉංගිකක් මොලේ පැහැදිලා පැහැදිලි කරනවා. ගස් නැහැ කොන්ක්‍රීට් වනාන්තර දියුණු. ශුන්‍යකාර පොහොක්කත් ඉන්න හරියක් කාම ලෝකේ. නිසා ඒ අරණ්‍යගත ශුන්‍යකත ශුන්‍යකාර රූප මූල කියන එක දුර්ලභ වස්තු බවට පත් වෙලා තිබුණා. ඔය නවීන ලෝකේ යා කන්ඩිෂන් කරුවා, ඇම්බියන්ට් ටෙම්පරේචර් එක බැලුවා ඊට වැඩිය අමාරුයි. ඉතින් ඒ වගේ විශාල තත්ත්ව දීලා තියෙද්දිත් අද ගංගේවල් මැද කලබල නගර මැද භාවනා කර දැන් හදන්න ගියාම ආධුනිකයාට ඒ தත්ත්වය අවශ්‍යයි. නමුත් භාවනා කරගෙන කරගෙන යනවයි කියලා කියන්නේ හැමදාම ඒ අම්මගේ තන්නේම කිරිපි පීන බබෙක් වගේ නෙවෙයි මොන හරි ලැබෙන දයක් හපලා කාලා දිරව ගන්න පුළුවන් ශක්තිය තියෙනවා. අයි ප්‍රෝටීන් දිරව ගන්න බැරි වුණාට. ආනිය අපි භාවනා කරන යනකොට තමයි තේරෙනවා නම් තමන්ගේ මේ ඉවසීමේ ශක්තිය. තමන්ට තේරෙනවා තමන්ගේ දැරීමේ ශක්තිය වැඩෙනවයි කියලා. කාටවත් තේරෙන්න හාට දෙයක් නැහැ. මේක වෙන්නේ නැත්තම් එන පැහැදිලිවම හිතා ගන්න ඕනේ මේ ආරම්භ ධාතු කියන වීර්ය තාම නික්ම ධාතු මට්ටමට එහෙම නැත්නම් පග්ගහිත විරිය මට්ටමට වැඩිලා නැහැ. උගදෙනෙක් හිතනවා මේ පග්ගහිත විරිය බාටපත් වෙලා ලදදී සතුටු වෙලා පුළුවන් ජීවත් වෙන්න පුළුවන් ගැතිය නෝන්ජල් කරනවා කියලා. ඒක බය අඩු ගතියක් මට මේ ආධුනිකය කාලේ තිබුණ පහසුකම් ටික ඒ ඒ සුදුසුකම් ඒ අයිතිවාසිකම් ටික මට ඕනේ මේක බරපතල විදිහට කැපී පෙනෙන්නේ එකම මධ්‍යස්ථානික කල්යනකොට සංකේවංශලට බුදුහාමර පිළලා කියන එකම භාවනා මධ්‍යස්ථාන එකම දැනක බොහෝ කල් ඉඳ ගියාම හරි පුදුම තාල කෙලස් වර්ගයක් එකතු වෙනවා කියනවා ඒ නිසා අපි නිසා තමයි ඒක අපේ ප්‍රතිපත්ත පස්සේ බාර අරන් තිබුණේ මේ වැල්ුණා පස්සේ කොහොමද යන්න එපා ඉන්නේ කියලා. නමුත් ආවාස මච්චරිය කුල මච්චරියට අහු ඒ ආවාසයේ ඒ පහසුකම් ටික එහෙමම තියෙන්න ඕන. මధుරේක වරිලාවක් ගෙටවිලා තිබොත් එහෙම බෝඩ් එකක් ආදී ඇතුළීම තානම් කියලා ආ ඉතින් නඩු. කූඹියක් ඇවිල්ලා ගියොත් ඉතින් නඩු. මීයක් ඇවිල්ලා ගියොත් ඉතින් නඩු. ඉතින් ඒ කුටියත් හරියි. ඒ තරමටම මේ ඇක්චුලිම තහනම් කියලා බෝඩ් එකක් ගාලා තිබුණේ කූඹි ඇවිල්ලා. මැස්ස ඇවිල්ලා. මදුරෙක් ඇවිල්ලා. හුණෙක් රිංගලා. වීයෙක් රිංගලා. සමන්න මතක නැහැ මේ අපි රිංගාගෙන ඉන්නේ කැලේට කියලා. ඊට පස්සේ ඔක්කොම පොටි ගාලා මකරන. ඉතින් ඒක ඉවරලා ඇතුළටලා ඒක හදාගත්තට පස්සේ ආය භාවනා කරන්න වෙලාවක් හම්බෙන්නේ නැහැ. ඉතින් මේක හේතුව මොකද අර කුඩාරමක ලැග්ගෙන වගේ අර පාත්‍ර වෙන් කරන්න ඇවිදින්න පුරුදු වුණා නම් අනේ කපුවන්ට පොහේ පහසුකම් උල උඩ වුණත් එකවලා පිළ උඩ වුණත් එකයි කියන කපුකම කරන ෂේප් වෙන එක කපුවට තියෙනවා. අන්නේ වගේ භික්ෂුන් වහන්සේලා තීර දෙන පුත්‍ර ජානකයන්ගේ සංචාරක සත්‍යයක්. අපි නිසන් වන්නේ මේට විරුද්ධ සත්‍යයක් දෙන්න කියලා තමයි අපි ඒක පැත්තක් දකිනවා. ඒ ඉන්න කෙනා එහෙම ටැග් ගහනවා. එහෙම läග ගන්න. läග ගත්තට පස්සේ ඒක වටේකින් හැප්පෙන්න පටන් ගන්නවා කැන්සර් එකක් හිටියා වගේ කැන්සර් එකේ ඉන්නේ ඉන්නේ ඉන්නේ වැඩි වෙනවා. මේ විද්‍යාරම්භ කියලා කියනකොට ඒක මොකක්වත් නැහැ. කොයි තැනටද ගියේ ඒ තැන තියෙන දේ පාවිච්චි කරලා ස්කවුට් කෙනෙක් කැලේට ගිහිල්ලා කැම්ප් එකක් ගහුවා. පටේ තියෙන ලී ටිකක් එකතු කරගත්තා, වැල් ටිකක් එකතු කරගත්තා, ගල් ටිකක් එකතු කරගත්තා, ලීපක් බඳ හරි ගසගත්ත දැම්ම කියන්නේ. ඒක බැරිව මේ දේවල් වලට අපි මේ හදාගන්න හැදෙන එක ඒකෙන් තේරුම් ගන්න ඕනේ. ඒ වගේම හැදුනත් Tamanට ඒකට සුවයක්ත ගතියක් තියෙනවා. විනීතෝත් ගතියක් තියෙනවා. ඒකත් එකයි මේකත් එකයි කියලා. ඒක තමයි ඔය ආරම්භ ධාතුව අපි කියමු නැත්නම් මේ සතර ප්‍රධාන වීර්යය ඉඳලා විරිය ඉන්ද්‍රිය බවට පත් වෙනකොට එයාට ඥානයක් පහළ වෙන්න පටන් ගන්නවා මේ தත්ත්වයේ යටතේදී වීර්ය වැටලා තියෙනවා මගේ දැන් මේ තියෙන අඩුම කඩ වලින් වීර්ය හදාගන්නේ කොහොමද කියන එක ආදාන. වීර්ය ඉන්ද්‍රියක් බවට පත් වෙලා ශ්‍රද්ධාවත් නැගිටවාගෙන සතියක් නැගිටවාගෙන සමාධිය ප්‍රඥාව නැගිටවාගෙන යන හැටි දානවා. එතකොට වීර්ය ඉන්ද්‍රිය වැඩ පටන් ගන්න තියෙනවා. වීර්ය බලකාය අනිත් බලකායන් වලට පණ දෙන්න නැගිටින්න හදනවා. ඉතින් ඊට පස්සේ අපි පුරසාරන් කරලා ඉඳ තියෙනවා. අnder පාන ඉරිසින අනිත් කට්ටිය වැටෙනවා මම නම් වැටෙන්නේ නැහැ කියලා. ඒක වීර්ය බලය බවටපත් වෙනකොට මේ යෝගාවචරය හොඳටම තේරුම් ගන්නවා පුන්න ප්‍රසස්ස තත්ත්ව තිබුණාත් මොන තරම් වීර්ය තිබුණත් වෙලාවක් යනවා කුසීතකම එනවා. බඩගින්න නිසාමත් නෙවෙයි බඩ පිච්චකම නිසාමත් නෙවෙයි නොවෙන්නේ නෙවෙයි. ගමනක් යන ඉස්සල්ලත් නෙවෙයි පස්සෙත් නෙවෙයි. ශීත උෂ්ණ නිසාත් නෙවෙයි ලෙඩ වෙන්නේ ඉස්සරත් නෙවෙයි පස්සෙත් නෙවෙයි. කුසීතකම කියන එක නැතුව වීර්යයට ඉන්න බෑ. කුසිතකම කියන එක එක දුර්ලභමක් අන්තයක් වීර්ය කියන එක අනිත්‍යයි දැන් මේ කුසීතකමටයි වීර්යට දෙකටම සමහිත පවත්නවා කියන එක හරි අමාරුයි වීර්ය මාතෘකාව වෙන්න දෙන්නේ ඒක නිසා නම් හොඳටම දන්නවා පරිසර සාපේක සියල්ල හොඳයි ඒ වුණාට කුසීත කුසීතයි මෙනේ කරන්න හිත දෙන්නේ නැහැ සතිය නැහැ අවිශ්විලා මී මීයක් කඩන මී වැද්දාගේ ඔළුව උඩ මී මැසි පොදිය කරකෙන්න වගේ හිතවිලි ධාරාවල් කරනවා ඇඟ ලුණු දෙහි දැම්මා වගේ අක්ෂාර දෙම්මා වගේ රිද්දෙනවා පරිසරය ශබ්ද ඇහෙනවා මොනම දෙයක්වත් කරගන්න බෑ ඒක සම්පූර්ණම කුවක් තකලේ ගැහුවගේ සීසී කර කියලා. ඒකව හොඳටම දන්නවා. දැනගත්තා පස්සේ ඒ පුද්ගලයාට පුළුවන් නම් මේ වීර්ය කියන ධර්මයක් වීර්ය කියන චෛතසිකයක් විපරිණාමයටපත් වෙනවා මේ වීර්යයේම එක தত্ত্বයක් මේක මම ධර්මතාවයක් වශයෙන් දක්ව ගන්නකොට මේක අනුන්ගේ දැකලා hina වෙන එකවත් මම නම් මේක කරන්නේ නැහැ කියලා පරිතත කරගන්න එකවත් මේක නැතුව හොඳට වීර්යවන්ත වෙච්ච ඉලා සතුට වෙන එක විතරක් නෙවෙයි මෙහෙම දෙයක් ආවම හිත සම්පූර්ණයෙන්ම උද්දණ්ඩ මිල්කලා ඇදියා වගේ වීලි භාවයට පත් වෙන බව මේකත් මානව ධර්මයක් බවත් කුසීතේන කම්පතිති විරිය බලං කියලා සාරිපුත්‍ර ස්වාමීන් දේශනා කරා. තමන්ගේ හිත හොඳටම කුසීත බවට පත් වෙලා තියෙනවා අනිතර නොසැලී සිටින්න පුළුවන් නම්. ඒකට විරිය නෙමෙයි විරිය බල කියලා සඳහන් කරනවා මේක තමයි හරියටම ඒ ලෞකික ලෝකෝත්තර පැත්ත දෙක අතර මාරුව ගෙනත් දෙන තැන. මේක හරියම අමාරු තේරුම් අරගන්න මොකද වීර්යවන්තයා තටමන්නේම වීර්ය සඳහා පමණ යාට කවදාකවත් කුසීතකම මුහුණ දෙන්න බෑ. බුප්පඩය, කම්මැලිය, බද්බූසා, කුසීතය කවදාකවත් වීර්ය වැතර කැමති නැහැ. වීර්යවන්තයෙක් විද්‍යාවට යන්නෙත් නැහැ. එයා කුසීතකම විතරම යන්නේ. නම් මෙතෙන් අපේනාට විතරක් වීර්ය හරහා මතම් වීර්ය තුලින් කුසීතකම දැක ගන්නවා. එතකොට කුසීතකම හරහා වීර්යය දක්වන්න පුළුවන්. වෙලාවක් එනවා කොච්චර මොන જાති කෙරුවක්වත් නිදා ගන්න නැතුව කුසිත වෙන්න නැතුව කරන්න බෑ. පපචලය මානසූත්‍රයේ ਸਰවඥාන්සේ කුසිතකම කාවෝ නිජමතකම කාවෝ කරුණු හතක් වෙන්න කියලා කියනවා. ඊටාම පුංචි තැන ඉඳලා කරන්න බැරි නම් ගිහලා පුදිය ගන්න කියලා කියනවා. සාමාන්‍ය වචනයෙන් කියනවනම් ඉස්ලාම සංඥාව එනකොටම දැනගන්න මේ ඉන්නේ කුසීතකම කියලා. එතනින් කඩාගත්තේ නැත්නම් මෙනෙහි කරන්නයි කියලා කියනවා. විතක්කේ වශයෙන් අරමුණ හයියෙන් මෙනෙහි කරන්න කියලා කියනවා. ඒ මෙනෙහි කරනකොටත් හරියි නැත්නම් සත්‍යයන කරන්නයි කියලා කියනවා. සාමාන්‍යයෙන් ඔය විද්‍ය සම්බොජ්ජංගෝ කෝකස්ස සමයා සම්මදක්කාතෝ භාවිතෝ භවියකතෝ අභිඥාය නිබ්බානාය සංවත්තති කියලා ඒ තියෙන පාටේ වගේ දේ නිර්තන වීර්ය ගැන කතා කරනකොට සත්‍යයන ශේෂ්ඨම තරිය. අපි පිළිසෙ ඉන්න තරම නෙවෙයි පුද්ගලිකව කරතේ. එහෙම නැත්නම් නැගිටලා හක්මන් කරන්න කියනවා. මූරේ වතුර ගා ගන්න කියලා කියනවා. අතපය හොඳට අත පිළිමැදලා කන් දෙකෙන් ඇදලා මේ පිටතට ලේ ධාරාව හැමට එන්න සකස් කරන්න කියලා. නැත්නම් ඈත තියෙන ආලෝක වස්තු දිහා බලන්න කියන ඊරාන්ත තාරකාදියා. ඒක කරන්න බැරි නම් කියලා සිංහ සීයාවේ දකුණු වැලේ වම් දකුණු පාය පිට වම් පාය පොඩ්ඩක් ඇදලා උත්හාන සංඥාව නිදාගන්න කියලා. ඒ කියන්නේ පැහැදිලිවම පිළිගන්න වෙනවා වීඩියේ PDF පිළිබඳ වස්තුවක් වශයෙන් නිින්ද දීද දෙන්න වෙනවා. ඒ කුසිතකම ආවයි කියලා නොසැලීද. මේක තමයි උගාම අමාරුදේ. මොකද අපේ ලෝකේ දෙකට බෙදලා තියෙන්නේ. කුසිතය කුසිතයමයි වීර්යවන්තයා වීර්යවන්තයාමයි කුසිතයාගේ ලෝකෙට වීර්යවන්තයා ඉබිලවත් බලන්නේ නැහැ. ඒ වීර්යවන්තයාගේ ලෝකෙට කුසිතයා ඉබිලවත් බලන්නේ. නමුත් මේ කුසීතේන කම්පතිත විදිය බලන් කිව්වට මේ දෙන්න අතරේ ජනේලයක් කරගත්තා වගේ දොරක් කරගත්තා වගේ මේ ලෝකෙන් ඒ ලෝකෙට ඒ ලෝකෙන් මේ ලෝකෙට යන්න මේක තමයි වීර්ය පිළිබඳව තරමාරු වෙනතන. යහපතර මෙයාට ඊට පස්සේ තමයි වීර්ය විදිය සම්පෝඥකම් බාරපත් වෙන්නේ. විදේ සම්පෝඥකම් බාරපත් වුණාට පස්සේ ආවිදේ ලක්ෂණ මෙවුවා, විදේ කෘත්‍ය මේකයි, ආසන කාරණා මේකයි, වටහා ගන්න ආකාරය මේකයි කිය ඒ කුස්සාන් ලක්කන වැටුණාට පස්සේ ඔසවා තබන ගතිය තමයි වීර්ය කියන්නේ. කේල් කණක් කන්දක කන්දක හිටවපු කෙසෙල් ගහක් මුවේ වැටිලා උතර කන කිරිවතිගෙන එනකොට ගහෙන් දෙන්න දෙන්නට පාත් වෙනවා. ගාට දරා ගන්න බෑ. තනි පොලෝක වගේ නෙවෙයි ඒ කන්දක තියෙන කෙසෙල් ගහ. එතකොට ඒ වැටුනොත් වැටෙන්නේ ඇනෙන්නෙම කේල් කැඩේ. ඒ වෙලාවට කරන්න තියෙන කරුවක් තියෙනවා. කර්ම ගහෙන් එන එකක් නෙමෙයි ගොයියගේ වැඩක්. ඒ වගේ තමයි පුදේ එක වෙලාවක් වෙන භාවනාවේදී පාත් වෙනකොට පුණ්‍යයක් දෙනවා. උත්සාහ තබන්න ඕනේ. ඒ උස්සන උත්සාහ ලක්ෂණ වි උත්සාහ ලක්ෂණ තමයි මේකේ තියෙන්නේ. උපස්තම්බන රස. ඒ කන් කුඤ්ඤ දීපර කූඩ පැත්තෙලා කුඤ්ඤ ගැවට හරියන්නේ නැහැ. කන්දේ උඩ ඉඳලා කුඤ්ඤ ගැවට කුඤ්ඤක් වෙන්නේ නැහැ. කන්දේ උඩ ඉඳලා කෙක් ලන්වදා බඳින්න පුළුවන් හැබැයි. එතකොට ඒක උපස්තම්බනේ වෙනවද කියලා දැනගන්න ඕනේ. ගහේ බර මේ ලණුවට හෝ මේ කුණ්‍යට ගත්තද කියන එක මෝඩයා කුණ්‍ය ගහපුවාම කුණ්‍ය ගහන්නේ උපස්තම්බනේ වෙන තාලෙට. කොහෙන් හරි කර කරලා එනවා කරලා කියට මොකද කන වැටෙනවා බිම් වැටෙනවා. එහෙම වෙන්න දෙන්නේ නැතුව ඒක උපස්තම්බනේ වෙනවද කියලා බලන්න ඕනේ. බර දරනවා. එන්න මේ බර දරන එක තමයි උපස්තම්බන රසය. ඒ නැවැටීගෙන හිත වැක්කෙනගෙන යන හිත භාවනා කරනකොට අනිවාර්යයෙන්ම වෙනවා කය වැක්කරෙන්න ගන්නවා. බෙල්ල ඉස්සරහට වැටෙනවා. සමහරු මේ ළඟදී මේ සැරේ ඕස්ට්‍රේලියාව ගියාට පස්සේ මට මහරජුණා තදම තද විදියට නෙවෙයි. ඊටාත්ම දක්ෂ නොසිතේ යුතු නොවිදූ විදියේ ස්වාමීන් වහන්සේ නමක් භාවනා උපදෙස් දීලා තියෙනවා. සිවුරු වලින් එක හේතුවක් කළා. ඒ නිසා ශාංශ මූලාසන ඉඳගත්තාම හැමදාම බෙල්ල කඩනවා. කිසි කෙනෙක් බලාපොරොත්තු වෙන්නේ ඒ වගේ ස්වාමීන් වහන්සේනම කෙනෙක් වෙයි කියලා මේක දරා ගන්න බැරුව පැවිද්දේ උකට ලීවාටපත් වෙලා චූගාලා වෙනස්කගේ තුතිබිලා තියෙනවා එකක් තමයි මේක තමන්ට මෙහෙම ගත්ත පරියන්ගේ පවත්තන්න බෑ ඒක ඉවසන්න බෑ ඒක මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ නැහැ, යාමක බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ ශරීරය කියලා කියන්නේ අනිත්‍ය ධර්මයක් බවත් අපිට ඕන තාලෙට කුරුසෙට අනිත් කරුවා වගේ උසෙට නැගලා වගේ හිටවන්න බෑ. එක වෙලාවකට විශේෂයෙන්ම හිත ඇතුළට නැමෙනකොට ඉන්ද්‍රියන් හා සම්බන්ධතාවය වැඩි වෙනකොට අර කේල් කණේ කිරිවදින වෙලාවක ඉතින් එක වැක්කරෙන පටන් ගන්නවා. මේ වැක්කරෙන පටන් ගන්නකොට කුඤ්ඤ වගයක් තියෙනවා. කුඤ්ඤ ගැව්වට වදින්නේ නැහැ හැබැයි. අපි සමහරට මෙනෙහි කරනවා. වදින්නේ. වෙන වෙන දේවල් කරනවා. ඒ වුණාට එහෙම වැක්කෙල්ලමයි තියෙන්නේ. ඒ සමහර වෙලාවල් වලට තියෙනවා චෛතසික වශයෙන් මෙයා නැගිටලා ආපහු උඩට ගන්නවන උපස්තම්බනේ තේරෙනවා ඒ වෙලාවේ දුසව තබනවා තේරෙනවා කොහෙන් කුඤ්ඤ වදිනවද කියලා දන්නේ. දවසක මේ කුඤ්ඤ මේකයි ඒකට උපස්තම්බනේ මේකයි කියලා දැනගන්නේ දහස්වර වරදලා. කිසි දවසක කිසි කෙනෙකුට කියන්න වෙන මේක આવොත් මේක කරපන් හරියට හරියන. ඒකට මෙන්න මෙහෙමත් කරපන් මෙහෙමත් කරපන් මෙහෙමත් කරපන් හරියන එක අරගෙන කරපන් කියන එක තමයි කියන්න වෙන්නේ. ඒ වෙනකොට මේ මිනිස්සයා පරියන්කේදීම දැහැගෙන ලැජ්ජාවටපත්. හැම කෙනාට වෙන එකක් නෙවෙයි. බොහෝ කෙනෙකුට වෙනවා. කියාගන්න විදියක් නැතිකමයි තියෙන්නේ. ඉතින් මේක තනිකර භාවනා කරන එක නහංගනවා. කවදාකවත් ගොඩේ ඉන්නේ. එහෙම කියන්නත් බෑ හැබැයි ගොඩේ ඉන්න පුළුවන්. නමුත් ආදර්ශයක් නැහැ. පිරිසේ සමූහ භාවනා කරනකොට හොඳටම දැනගත්ත අයගේ ඔක්කොම එයා කන්ඩිෂන් දාලා දීලා සාද්ද නැතුව කැස්සක් මිසක් නතු ලස්සන දිනන බබාලා සේලම දොයි. කැස්සක මිස තියෙනවනේ ඉතින් නඩු. ඒසාව දෙකම තිබුණොත් තමයි මම හිතන්නේ නිවන් දකින්න හම්බුනේ. ඔය පල්ලේ භාවනා ශාලාව තියෙද්දි අපිට එකපාරක් තිබුණා මේ අපි ව්‍යායාමයක් කරුවා හැම කෙනාම ගිහලා තමයි කුටියන්ගේ ඉස්සරහින් ලොකු අකුරෙන් ගාලා බෝඩයක් ඉස්සරහින් තියන වට වෙලා භාවනා කරනවා. ඉතින් ඔක්කොමලා ගිහලා පිටි වලට හේතුලා භාවනා කරනවා ඥානන්ද සාරේ දවසක ඥානන්ද සාරේ පිටි තමයි හේතු වෙන්නේ. කියලා කිව්වා පිටි නොතිබුණා නම් සෑහෙන ගාණක් නිවන් දකිනවා කියලා. මොකද හැම කෙනාම බිත්ති දෙහෙත් වෙලා ඉතින් ටිකක් ඉච්චාම බුද්ධිය වෙන්න තමයි යන්නේ බුදියන එක තමයි වෙන්නේ. මේ බිත්ති නැතනක දීලා පිටියක එහෙම කෙරුවා නම් එහෙම භාවනාවක් එහෙම ඉතින් ශාප කරනවා විරෝ භාවනා කරන තැනද භාවනා කරන තැන මම කියවා වාසේ මැටි පිටියක් මැටි බඩින් කියන්නේ. ඒසර උන් තව තව දහනකට වාඩි වෙනවා. ඉඩ තියෙනවා මැද ඉඩ තියෙන කවුරක්වත් වාඩි වෙන්නේ මම කව මැදින් කෙලින් පිටියක් බලමු ඒසර ඒක දෙපැත්තෙත් කට්ටියට බුදියන්නව පුළුවන්. ඕන මොන කල්පේදී කියන්නේ මේකට උපහාස කරන මිසක් ආ තමන්ටම තම උපහාස කරන මිසක් කවදාවත් මේකෙන් ගොඩේන්නේ නැහැ. වැක්කෙන වෙලාවක් අන්නේ වැක්කෙන වෙලාවේදී ඒක කුසීතකම වශයෙන් තේරුම් ගන්න කුසීතේ කම්පා වෙන්නේ නැතුව තමන් මේ ඇලවිලා තියෙන බව දාන්න තමයි දන්නේත් නැහැ. දැනගත්තට පස්සේ වුණත් කලබල වෙලා නැගිටවන්න යන්නත් එපා. මේ ශරීරය උඹේ නෙවෙයි. ওই ප්‍රසිද්ධ වේදිකාවේ තිබ්බත් ඕන්න බලාපන් ඕකේ හැටි ඕකේ හැටි තේරෙන්න නම් මේ ඉඳුරංගෙන් හිත පොඩ්ඩක් මෑත් වෙන්න. ඉඳුරංගේ හිත මෑත් ඉන්නකන් අපි කැමරාවක් ඉස්සරහා ෆොටෝ එකක ඉන්න කෙනෙක් වගේ ඉතින් හොඳට හරි පරිගහිලා වාඩි. ඒක හැමදාම කරලා දෙන්නත් ඕනේ ආධුනිකයෙක් ඇත්ත තමයි. මොකද පණියන්ට හරියාගෙන යනකොට මොකද වෙන්නේ? ඉන්නේ ඉන්නේ කොහෙන් හරි ඒ ශරීරයේ ස්වභාවික දෙයකට යනවා ඕනම දරුවෙක් දරුවෙක් ඉන්නකොට හැටි බලන්න ඕනේ මනසේ ස්වභාවය මරිච්චාම හැටි බලන්න ඇටසැකිලි පැරණි ඇටසැකිලි හම්බෙලා තියෙනවා භාවනා කරනකොට ඉන්නේ ඉතිවෙ තමයි. ඉඳගෙන නැත්තම් පපුවට වෙලා ඉස්සරහට නැමිලා. බබා බබා අම්මගේ බොකේ ඉනකොට එහෙම තමයි. ඕක තමයි හැටි. අපි මේකේ ඉඳ ගන්න කෙලින් කරගෙන V shape body එකයි ඔක්කොම හදාගෙන හිටියද ඒක ඔක්කොම නිකන් මදේ විතරයි. මදේ කියන එක තරුණ මදේ. නැත්තම් හොදේ. ඇතුළේ හැබැයි මදයක් නැහැ. ඇතුලේ දිනේ නිකම්ම දෙතිස් කුණුටක් විතරයි. ඉතින් ඒක වැක්කේට ස්වરૂපේ තමයි කුසිතකම කියන්නේ. අනේ කුසිතකමට සැලෙන්නේ නැති වෙන්න ඒ තමන් අනුන්ගේ දෙයක් දැකලා නිඳ කරන්නත් නරකයි. තමන් තේම දෙයක් වුණා කියලා ලැජ්ජාටපත් වෙන්නත් නරකයි. මේ ශරීරේ මම නෙවෙයි, මේක මගේ නෙවෙයි, මේක මගේ ආත්මෙ නෙවෙයි කියලා ඒක වෙද්දි දැනගන්න ඕනේ. වෙද්දි ඉස්සරහ දැනගන්න ඕනාට පස්සේ දැනගන්න. මේකට කියනවා වීර්ය බලය කියලා. අන්න එහෙම කෙනාට විතර වීර්ය සම්පෝච්චංගෙට ගිහිල්ලා ඒ වීර්ය හතර කුණ මේමයි මේමයි මේක වෙන්නේ කියලා හතරමයින් දැනගන්න පුළුවන් වෙන්නේ ඊටත් පස්සේ ඒ වඩන ලද වීර්ය විවේක නිශ්චිතං විරාග නිශ්චිතං නිරෝධ නිශ්චිතං පටිනිසා කාණුපස්සේ කියලා විනෝදෙට විවේකීව කරන්න. ඊට තියෙනවා හොඳ නැත්තම් ඒත් හොඳයි. විරාග නිශ්චිතං වීර්ය පිළිබඳ තද රාගයෙන් තොරව නිරෝධ නිශ්චිතං වීර්ය ඇතිවෙනවත් සතුට වෙන එකට වීර්ය නැතිවලා යන නිරුද්ධ වෙලා යන වෙලාවෙදිත් නොසලී ඉන්න එකයි. පටිනිසා ගන්න පස්සේ වීඩියෝත් මම කවදාද අතාරින්න වෙන බව දැන දැන භාවනා කරනවා කියලා කියන්නේ මේකේ අර ලබපු වීඩියට පණ දෙතිය එක තමයි. ඒකේ කොටසක් කුසිතකමක් තියෙනවා. වීඩිය ඇතුළේම කුසිතකමක් තියෙනවා. ආන්නේ ඔක්කොම මට්ටම් එහෙම නැත්නම් ශක්තිය කැවි බල කැවි වුණාට පස්සේ තමයි මේ වීර්ය වීර්ය සම්මා විදිය පාඩපත් කළා වීර්ය අංගයක් පාඩපත් වෙනවා. මේ තාම අපි කතා කරන්නේ ලෞකික පැත්තේ. ඒක සත්‍යය පිරුණාට පස්සේ තමයි ලෝකෝත්තර පැත්තේදී එකම හිතක සම්මා හිති සම්මා සංකප්ප වශයෙන් ආනස්තංග මාර්ගයෙන් පහළ වෙලා ඒ වීර්ය කරන කටයුත්ත කරන එක කිසිම වීර්යකින් කෙරෙන්නේ නැහැ. ඒක අර මෙතෙක් ගినాපු ගැම්මට Javaට කෙරෙන එක. එතෙන්දී නම් ඔය බටින් ලෝක කියන කතාව ඇත්තට කරගෙන quick enlightenment. ටක් ගන්නකොට නිවන් දැක. ඉතින් අපි ඔක්කොම මේක වෙනකම් බලන් ඉන්නවා. නමුත් ඒකට අවශ්‍ය අඩුවකටම සකස් කරන්නේ නැතුව. නැත්නම් අඩුවකටම සකස් කිරීමේදී ගත්ත බර භාරය, භාර ධූරය ගන්නේ නැතුව කරට කරන්නේ. මේ කර අරින්න අරින්න වෙන්නේ සංසාර දික් වෙන එකයි. ඒ නිසා මේ වෙනකොට යොදලා තියෙන ශක්තිය හොඳටම ඇති අපි අපේ ශක්ති උරලා බලන්න. නමුත් අපිට ඕන කරලා තියෙන මේ ගත්ත විදිය, පංගහිත විදියකින් අත කරනතෝ පරිපූර්ණ විදියක් කියලා. වැඩේ ඉවර කරන පූර්ණත්වයටපත් කරන විදියක් ප්‍රදාන්න වෙනවා. එහෙම නැත්නම් මේ ආරම්භ ධාතු නිකම ධාතු පරක්කම ධාතු කියලා එකක් තියෙනවා පරක්කම ධාතුවේදී මේක හැමදාම හොතෝදා හිටිය ඇති දවසක මේක මම ඉවර කරන්න ඕනේ කියන හැඟීම එනවා අනේ ඒක ඒ පරක්කම ධාතුවේ මල් පැන්නුම ඉරි පැන්නුම කඩයිම පැන්නුම තමයි මේ සෝවන් මාර්ගය කියලා කියන්නේ එහෙම නැත්නම් පරිපූර්ණ විරියක් එනවා සියල්ලෙම ආඩ්‍ය වෙච්චි පරිපූර්ණ භාවයක් ඒකෙන් තමයි මාර්ග ඥානය සම්පූර්ණ ඉතින් මාර්ග ඥානය සම්පූර්ණ වුණත් සෝවන් ආදී ආයසයක් ඒක බල කවන්න වෙනවා සකදාගාමී මාර්ගයේ. අනාගාමී ආදී අත්වසේ නැවත නැවත හතර පාරක් ඒක පන්නරේ තැබීමක් තමයි ওই වීජචෛසිකෙදි සිද්ධ වෙන්නේ. ඉතින් ඒක නිසා අමාරු වූ දුෂ්කරම වූ දේ තමයි මේ පළවෙනි මාර්ග අවස්ථාවේදී සිදුවෙන එක. ඒක කාන්තාවකට බබෙක් පළවෙනි වතාවට හම්බ වෙලා වගේ. ඉතින් හැම කෙනාගේම ආදරය අනුකම්පාව ලබන්න ඕනේ. ඒක කුලකාන්තාවක් නම් රාජමහේෂිකාවක් නම් එයාගේ தත්ත්වය ඉතාමත්ම උසස් කරනවා. නමුත් මේ කාන්තාව වෛශ්‍යාවක් නම් එයාගේ වෛශ්‍ය වෘත්තියට මහා නින්දාවක් පාටපත් වෙනවා ධර්ම කුපිලිසිත කැදී. ඒ වගේ තමයි මේ කුවීරියත් නිවන සඳහා භාවනා කරන කෙනෙක් නම් ඊරාමස දෙයක් නිවන තමයි මේ නිස්සරණාධ්‍යාසයෙන් කරන කෙනෙකුට මේ විදිහට සෑම දෙයකම සුන්දරත්වයක් තියෙනවා, ගම්භීරත්වයක් තියෙනවා, ධර්ම වටනකමක් තියෙනවා. මේ දේ කරන්නේ නිකන් ලාමක දෙයක් නම් ඒක ඒ වංශාගේ නිවන නිඳා පිණිස හේතු වෙනවා. ඒ නිසා අපි පරමාත්මයම නැවතනට සාති කර ගන්න ඕනේ. අපි මේ සියලු ප්‍රයත්න කිසිසේත්ම ඔය දේශපාලනඥයන්ගේ ආර්ථික විශේෂඥයෝ සමාජික අත්දැකීම් කියන කටුක බල්ල කතාවක් නෙවෙයි. නිවන සඳහා ඒ සඳහා මෙතෙක් දරපු දේ මෙච්චරයි ඉස්සරහට දරන්නේ මේකමයි. ඒ නිසා මේ බණ ඇහිමෙන් ධර්ම සාකච්ඡා කිරීමෙන් භාවනා කිරීමෙන් වීර්ය වැඩිීමේ බලාපොරොත්තු වෙන්නේ යම් තාක් අවසාන ඵලයක් වෙනවා නම් ඒ සඳහාම මේ ධර්ම දේශනාවත් හේතු ආසනා වේවා කියන අදහසින් ධර්ම දේශනාව මෙතන නැත කරනවා. සියලු දෙනාටම සරසුදා වේවා කියලා ප්‍රාර්ථනා දැන් අපි පැහැකට පොඩ්ඩක් කරගෙන කරන්න දේශනා සඳහා ඉවර කරන්න ඉස්සෙල්ලා කියන්න කාරණයක් තියෙනවා ප්‍රශ්න ක්‍රාන්තියෙන් දැක්කම අපිට ලබගන්න අපි තවතාවක් ඉස්සරහට ගහන්න කිරීමෙන් ඒ තරලදේශනායේ සස්නි මහ සමාජ කමිටුලා යොදවනවා. සරකන් උසිත තමයි ජීවිතයේ කාර්යයට මුලට මොන දාන කාය පරිගේට උසිත තමයි හිතට දීලා කියන පාඩේ හරි කුසිත කරන කය වීර්යයක් තියෙනවා. මේ දෙක සම කරගන්න අවස්ථාව තමයි ඒ කොරියාකාරකින් කරනවා. මොකද කයට කුසිත කරන සිදුවීම අදහස් කරන කොහොමද ඒක තමයි ලකින්නේ. ආයත බෑ බෑ කියන තේනවා. ඒ දාන කරනවා. අරගැච්චට තියෙනවා. ඔව්. හිතට පුළුවන් මෙතන කරලා හරි කන තද කරලා හරි දාලා ඉන්ජෙක්ෂන් ගන්න පුළුවන්. ඔව්. ඉතින් ටිකක් යනකොට කය වීර්යය බලපෑම් කරන්න නෑ ඇත්තටම කායයට මේ බැරිකම් හරි මේ තිබුණත් හිත දන්නවනේ දැන් හිත කම්මැලි වෙලා කාය කම්මැලි වෙලා තියෙන කුසීතලා තියෙන කියලා මම හිතනවා ඒක ලොකු උසස් තත්ත්වයක් කියලා. හිත දන්නවා මේ ගුණාට බෑ බරාදී. නමුත් වත්තපාරට අයිකම අවිසමාගම තියෙන බර ගෙනියන්න. ඒක ගුණා බෑ. ඒ වගේ ඔය මේ ලාන්තුමාට ආරාධනාවක් කරපුවාම හරියට ආරාධනාවලු. ඒකම කියනවලු මගේ බුදු සහෝදරයා ඉත දුන්නොත් එන්නේ නැහැ. يعني ඉත හැම වෙලාවෙම කය ඉත අන්තිම කෙට්ටු. මනුෂයා ධර්මත්ම ඒ මේ ප්‍රයෝජන සලකලා වැඩ කරන මානසේ සතසාස්පත් දීලා නැහැ. අකිනුර මට ඕනකම තියෙනවා. උඹලා කරන් හදන්නේ මම මේ කරන්නේ ඉස්සරහේ නමුත් මේ ඇයි ඉඳ තේනවද ඉඳ දුන්නොත් මේ බොරු සාහතරය ඉඳ දුන්නොත් එන්න කියලා එයා මිනිසුන්ට මොනවාද මේ මන් දෝසහය කරගන්නේ නැහැ නමුත් එන්නත් බව දන්නවා එන්න බෑ ඒ තරම් ආරාධන නේරුතුමාට කිව්වට පස්සේ කියනවලු මගේ නම පෝස්ට් එක දාලා ගහන්න පෝස්ට් මගේ පරම දාලා පෝස්ට් ගහන්න උනා වුණොත් එන්න කියලා. එතන පෝස්ට් එක දාපුවා මිනිස්සු එනවනේ. මිනිහා නොගියට ඒකට අවසර දෙන්න. මේ ඊට නැති කියන්නේ. ඒ වගේ භාවනා කරනකොටත් වෙනවා හිතට ඕනකම තියෙනවා කය ඒකවල තේරෙනවා කය වැඩ කරන්නේ වෙන කෙනෙක්ගේ න්‍යාය පත්‍රයකට. හිත වැඩ කරන්නේ වෙන කෙනෙක්ගේ න්‍යාය පත්‍රයකට. මේ දෙන්න ඉලහරකයි මිහරකයි එකතු කරලා හාන්න හදනවා. ඉලහරක කොටට දිනවා. මිහරක මඩට දානවා. ඉතින් නගුල හිමිට කියන්නේ එතකොට කියනවා මේක තමයි යුද්ධ කියන්නේ. ලෝකේ තියෙන යුද්ධ කියන්නේ ගෑණි මිනිහ අතර තියෙන යුද්ධයත් හෝ එමනයි සිංහල අතර තියෙන යුද්ධය හෝ චීනය ඉන්දියාව අතර තියෙන යුද්ධය නෙමෙයි. ඇතුළත මේක දෙකක්. ඇතුළත මේක දෙතාවර ගතියක් තියෙන මේ දෙතාවර ගතිය දන්නේ නැතුවයි අපි අනුන්ට දොස් කියන්නේ. ඇතුළත යුද්ධ බව දන්නේ නැහැ. ඒකේ ඇතුළේ කායික එක එක හිත කියන දන්නේ. ඒලා කන්‍යයන්ට යට ගහලා මේ මේක හොඳට මේ දැනට ස්නායු විද්‍යාව හොයන්න තියෙන්නේ පොළේ දකුණු පාර්ශ්වයයි වම් පාර්ශ්වයයි කවදාකවත් කතා කරන්නේ නැහැ. දකුණු පාර්ශ්වයේ මේ දකුණු පාර්ශ්ව වම් පාර්ශ්වයේදී අපි සම්පූර්ණ නැතකම වැඩ කරනවා. ඒක තරකෙට, ඊර්ෂ්‍යාවට, ක්‍රෝධෙට, මානෙට, අනුගේ දොස් දකින්ද ඕන තරම්. දකුණු පැත්ත වම් පැත්ත වම් පැත්ත වැඩ කරනවා. දකුණු පැත්ත ඕනම දෙයක් පිළිගන්න පුළුවන් බොහොම සුන්දරයි. සියල්ලම එකෙන් සිද්ධ වෙන්න බව පිළිගන්න දෙයක් තියෙන එක අපි කවදාවත් වැඩනවා. ඒ නිසා දකුණු මොලේ කියන දේවල් වලට වම් මොලේට බේරෙ පිස්සු මේ ආකාරය. එයා මෙයා තර්කෙත් කතා කරන්නේ. වම් මොලේ දකුණු මොලේ කියන උඹට උඹට පාඩන්න බකෝනෝන. අන්න බරකට ජීවිත ප්‍රකාශ උඹ කරපම් මම පැත්තකින් නෑ. ඒ වගේ මේ හිතයි කය කවදාකවත් අපි එකට නැහැ. හැම වෙලාවෙම මේ හිත කියන්නේ කායට විරුද්ධ වෙනවා, කාය කියන්නේ හිතට විරුද්ධ වෙනවා. මේ දෙන්න එකතු වෙනවා මේ මහපොළොව නැත කරගන්නවා. අධිෂ්ඨාන ශක්තිය මොළොව නැත කරන්න පුළුවන් මේ දෙක එකතු කරගන්න. දෙන්නම බලවත්. හැබැයි එකෙකුටවත් එකෙක් යටහන්න ගන්නවා. ඉතින් ඒ නිසා අපි කරන්නේ ළඟ ඉන්න එක හරියට කරලා සන්තෝෂයක් ඇති කරගන්න ඕනේ. ඇතුලේ කරගන්න බැරි නිසා ළඟ ඉන්න මිනිස්සු යට කරලා හදාගන්න. අපේ කය අපිට උදේ දෙන්නේ නැහැ. කායට ඕන දෙයට හිත හිතින්නේ. හැබැයි ඒක පිළිගන්න තරම් ලැජ්ජා පිළිගන්න තරම් අපිට කොහොමදත් පන්නේ. භාවනා කරන කරලා පේන සමාන භාවනාකට හිත උනන්දු වෙන කයිද. කය උනන්දු තියෙන හිත ඉඳ දෙන්න බිල් එක ගන්න බාරක කරපම් මේ කරපම් කියනවා. ඒකවත් නෙමෙයි. මේ දෙක තමයි දුක කියන්නේ. මේ දෙකේ තියෙන ඝර්ෂණය තමයි දුක කියන්නේ. දෙකේ ඝර්ෂණය තමයි ජීවිතය. ජීවිතය කියන්නේ දුකක් තමයි. මම දැනගන්න හිතේ හිතුණා කියන්නේ. කයේ ක්‍රියාවලියට හිතලා මේ දේ. ඒ වෙනකොට කායික වීර්ය, චෛතසික වීර්ය කියලා දෙකක් තියෙනවා. ඒකට කායන පස්සන, චිත්තාන පස්සන කියලා දෙකක් තියෙන නිසා දපණී කිරීමේදී කයෙන් පටන් ගන්න හිත කණේ කලින්චි. හික්මෙන හික්මෙන්නේ. අවබෝධයේදී අනුවට මේ නිසා මේ ප්‍රශ්නෙට එක විදිහක උත්තරයක් වශයෙන් ප්‍රශ්න දෙවිපදේ දෙතාවයි. දෙතාවට කියන්නේ කායකින්තරෝ හිතකදින්න හිතකින්තරෝ කායකදින්න දෙක එකවර උපදින්න. නමුත් මනෝපුප්පංගමයි කියලා බුදුරජාණන් දේශනාවක් කරනවා. මනස පෙර පෙර මේ ඉස්සර වෙනවා කියලා කියන්නේ ගිනි කූරක් ගිහිල්ලා ගිනි පෙට්ටිය අග වැඩිලා ගිනි කුඩුකක් පයින්නකොට කූරද ඉස්සර උනේ ගිනි පෙට්ටියේ පැත්තද කියලා කියන්න බෑ. ඒක බුදුහාම කියන මනස ඉස්සර කරනවා. මනෝ කුබ්බක් කරන්නේ. නමුත් එතකොට මනෝ කුබ්බකම නම් මනස විසින් ඒ රූප ධර්ම ඇති කරන නිසා මනස තනියම දෙකී. දෙන්න බෑ. නමුත් මේ කටයුත්තදී මෙයා ඉස්සර වෙනවා කියලා කියනවා. ඒක බලන කය ගැඩීම සඳහා අවශ්‍ය කරන ගොරෝසු ඒකට කියන්නේ පාටික සම්පස්සේ කියලා. අධිවචන සම්පස්ස පාටික සම්පස්සේ කියලා. පාටික සම්පස්සේ කියන්නේ තරහ නෙවෙයි. කැටීමේ සම්පස්සේදී ගොරෝසු දෙයක් ඒ ගොරෝසු දෙය තමයි කායික වශයෙන් කරන්නේ. ඒක හැම වෙලාවෙම මේ දෙක සමාකාර වෙනවා නම් ගැටුමක් ඕනෙත් නැහැ. ගැටුමක් වලින් තමයි සංසිද්ධියක් වෙන්නේ. ගැටුම කියලා කියන්නේ දෙන්න විලසකයි. කය කේන්දරේ හිත වැඩ කරන්න හිත කේන්දරේ කය වැඩ කරන්න මේ දෙකේ මානස තමයි ඉස්සර වෙන්නේ මානස ඉස්සර වෙන්නේ කය පොළ පොළ නිසා කියන්නේ නාකර ගැති නිසා කය කියන්නේ මම හොඳයි හිත කියන දෙයක් හිත දඟලන වැඩි දුරම පරද වැඩි කියලා බලනකොට එකිනෙකා එකිනෙකා හේතු වෙලා තමයි එකිනෙකා එකිනෙකා වාංගු වෙලා තමයි මේ ගමන යන්නේ ඉතින් අපේ දින තකතිරුකම තමයි මේ දෙන්න කරන්නේ අපි උත්පත්ති ලක්ෂණ කියන්නේ මමයි මේක කිව්වේ කියලා කියන බන්නවා මම මට මම කියන එකත් ওই දෙකෙන් උන් දෙන්නගේවත් නැහැ එකලාස හැබැයි වැරදුනත් ගමන් අපි ඉතින් පස්ස ගහගෙන ඉන්නවා අයියෝ මම වැරද්දුවා මට මට වැරදුනා අර අනිත් කරකට මෙයාට කිව්වා මේ අහ කියන කුණු කන්දලයකට තමයි උපදෙස් කියන්නේ පුතඥයාට හරීම දක්ෂයි කොහේරි ගුණක් ඇති වෙච්ච ගමන් ඒක ඇඟේ දා ගන්නවා ඇඟේ දාන කියනවා මේ මගේ ඇති මරණය වුණා මේ වුණා ආරයට මේ වුණා මෙයාට වුණාට බහැක්කී ඉක්මනින් ආත්මයක් ඇති කරලා අරක ආත්මේ එනවා. නමුත් අර ප්‍රශ්න කියන්නේ කියලා තියෙන්නේ මේක ආත්ම ශක්තියක් නෙවෙයි හේතුඵල ධර්මයක් තියෙන්නේ. ඔය හේතුඵල වශයෙන් දකින්න හම්බුනේ භාවනාව නිසා. ඒකට දත්තට වෙනවා කයට පේනවා හිත කැමති නැහැ. නැත්නම් කයට පේනවා හිත උඩට වැඩි උනන්දු වෙනවා. නැත්නම් හිතට පේනවා කය කැමති නැහැ නැත්නම් කය උඩට වැඩි උනන්දු වෙනවා. ওই දෙකම දුක්ඛ සත්‍යයේ නියෝගය. ඒකට හොඳට ලෑස්තිලා යන්න ඕනේ.